කරුකටීතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ වටිනා සූත්‍රයක් ਸਰවච්ඡ දේශිත ශ්‍රීමුක දේශනාවක් අග්ගිවච්ඡකොත්ත සූත්‍රය මුල් කරගෙන ධර්ම දේශනාවාලිය වලියක් පවත්වන අවස්ථාවක්. ඉතින් අපි මේ අග්ගිවච්ඡකොත්ත සූත්‍රයේදී අග්ගිවච්ඡකොත්ත බ්‍රාහ්මණයා ਸਰවචනාංශය කෙරෙහි යම් ප්‍රමාණයක සද්ධාාවක් ඇතුව එක විදියකට වාදයකට මුලපිරීමක් වශයෙන් මේ උත්තර නොදෙන සුළු ප්‍රශ්න 10ක් අහන උත්තර දෙන්න බැරි උත්තර දෙනකොට ප්‍රශ්නේ බාර ගැනීමෙන්ම අහුවෙන විදිහේ ප්‍රශ්න අව්‍යාකට ප්‍රශ්න කියලා මේක අපේ ශාසනය සඳහන් කරලා තියෙනවා. ඒකත් අනිකුත් බ්‍රාහ්මණිය ශ්‍රමණිය හරියට මේකට වෙලා ගන්නවා. ඒ ප්‍රශ්න අහන්න ඒ ප්‍රශ්න අනුව වාදපතේකට පෙළඹිලා එකිනෙකා වාද කරමින් දර්ශනවාද ඇති කරා. නමුත් ਸਰවචනාංශේ වූ ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රශ්න කතා කිරීමෙන් සහ වාද කිරීමෙන් කිසිම විදියකට දුකක් හෝ දුක් සමුදයක් අවබෝධ කරන්න බෑ. නිරෝධයක් වෙන්නෙත් නෑ. නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් වෙන්නෙත් නෑ. මේවා නිකන් හුදු වාදපත විතරයි. ප්‍රශ්නේ බාර ගන්න වමනින්ම අහු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක වරණගන්නේ ප්‍රශ්න හෝති තථාගතෝ පරමරණා නහෝති තථාගතෝ පරණා හෝති ච නහෝති තථාගතෝ පරමරණා නේව හෝති නනහෝති තථාගතෝ පරමරණා කියලා මේ බුදු කෙනෙක් නැත්නම් රහතන් වහන්සේ නමක් මරණයෙන් මත්තේ වෙයිද එහෙම නැත්නම් නොවේයිද නැත්නම් වෙයිත් නොවේයිත් දෙකමද එහෙම නැත්නම් වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා වගේ ප්‍රශ්න හතරක් අහනවා මේ ලෝකය කෙලවරක් සහිතද මේ ලෝකේ කෙලවරක් රහිතද කළ කළ කළ දේ ඵලඵලදී කියලා එහෙම කර්ම ශක්ති ලෝකේ තියෙනවද මවෙක් පියෙක් ඇත්තේද මේ ආදි වශයෙන් ප්‍රශ්න 10ක් අහලා ඉතින් වට උත්තර සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වමි කුතුහල ශාලාවල එකතු වෙලා සාකච්ඡා කරන එක තමයි ඒවකට හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණය කරලා තියෙන්නේ. ඉතින් මේ අග්ගිවච්ඡකත බ්‍රාහ්මණය බුදුහාමුදුරගාටත් ඇවිල්ලා ඒ 10 අහනවා ප්‍රශ්න. සරුවචාන්සේ හැම එකක්ම මේ උත්තර නොදී අතාරිනවා. මේ උත්තර දෙන්නෙත් නැහැ ප්‍රශ්නේ බාර ගන්නෙත් නැහැ. සතුටඥාන්සේ කියන්නේ තථාගතයන් වහන්සේ මේ ලෝකේ මරණය මත වෙයිද කියලා ඇහුවොත් නෑ මම එහෙම එකක් පිළිගන්නේ නැහැ කියනවා. නොවේයිද කියලා ඇහුවොත් එහෙම එකක් පිළිගන්නෙත් නැහැ කියනවා. වෙයිත් වෙයි නොවේයිත් වෙයිද කියලා ඇහුවොත් නෑ එහෙම එකක් පිළිගන්නෙත් නැහැ කියනවා. වෙයිත් නොවේයි නොවේයිත් නොවේ පිළිගන්නේ නැහැ කියලා. ඉතින් එන්නේ එන්නේ එන ප්‍රශ්නෙට සර්වචනාංශයේ ගැටුමකට වාදයකට ඉත නොතබන විදිහේ උත්තර දෙනවා. එතකොට ඒ බමුණ අහනවා දැන් ඔබ වහන්සේක මම 10ක් අහුවා 10ටම ඒකට මේ කරාරින උත්තර දුන්නේ. ඒක නිසා ඔබ වහන්සේ මේ ලෝකෙට පහළලා කියන යමක් තියෙනවා. ඔබ වහන්සේගේ වාදපතයක් තියෙනවා. ඔබ වහන්සේගේ යම් ඉගැන්වීමක් තියෙනවා. ශාසනයක් තියෙනවා. ඒතර බුදුරජාණන්සේ සඳහන් කරනවා මම ළඟ තියෙනවා. මම මේ ලෝකෙට පහළ වුණේ මේ දුක පිළිබඳව කියලා දෙන්නයි. නැත්නම් දුක හාත්පසින් අවබෝධ කරගන්නයි. ඒකේ හේතුව දැනගන්නයි. ඊට පස්සේ ඒක නිරෝධ කිරීමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. එච්චරයි මම මේ ලෝකෙට ආවේ ඒකට. ඉතින් මාව අල්ලගෙන මිනිස්සු තොරන් ගහනවා, වාද කරනවා, යාග හෝම පවත්වනවා, පූජා සස්කාර පවත්වනවා. ඒ එකකින්වත් ඒ සර්වඥතා ඥාණයට ගෞරවයක් සිද්ධ වෙන උසස්ම ගෞරවයක්. ඉතින් මිනිස්සු එක එක එක එක දේවල් කරනවා. ඒ කරන එකක්වත් මේ සර්වඥාන්සේගේ මුඛ්‍ය පරමාර්ථය නෙවෙයි. එහෙම නැත්නම් සර්වඥාන්සේගේ නයිසાર્ගික පණිවිඩය නෙවෙයි. පණිවිඩය කියන්නේ චතුරාර්ය සත්‍යය කියන්නේ. ඊට පස්සේ දැන් බමුණා බලාපොරොත්තු චිනති විවරයක් අරන් දීපු ගමන් සර්වඥාන්සේ සඳහන් කරනවා දුක කියලා කියන්නේ මම මේ පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒක liverලා සර්වඥාන්සේ කියනවා යම් රූපයකින් සර්වඥාන්සේ 18 රියන් එහෙම නැත්නම් සද්වර්ණ වර්ණ මේ රශ්මි ධාරාවන් සහිත මෙහෙම රූපයක් කියලා මිනිස්සු කියනවනම් ඒ සියලුම රූපම් ප්‍රහාණය කළා ඉවරයි. මිනිස්සු ඒතියෙදි මගේ වෙතක් කාඩ් ගහනවා, තොරන් ගහනවා, මුද්‍රා අඳිනවා, රූප අඳිනවා, පිළිම අඹනවා. ඒකකටවත් මම වගේ කියන්නේ ඒකක්වත් මම ඒ ඔක්කොම ඉක්මවලා තියෙනවා. ඊට පස්සේ යම් වේදනාවකින් බුදුහාමුදුරු කියන්නේ උත්තරම සැපයක් විඳපු ශ්‍රේෂ්ඨ මේ මෙහි මේ ආකාරයේ විඳ සැප විඳපු කෙනෙක් කියලා කියනවනම් ඒ කිසිම වේදනාවක් මම හැම වේදනාවක්ම මම ඉක්මවලා තියෙන්නේ. ඒකකින්වත් මාව පණවන්න බෑ. ඒවා නිකන් හරියට මුදුරා දබල්ලද තල් ගහක් වාගේ ආයි පැලවෙන්නේ නැහැ. අනුප්පාද ධම්මෝ අනභවකතෝ ඒව එකක්වත් මම ඉතුරු කරේ නැහැ මේ බුද්ධ කෘත්‍ය කරන වෙලාවේ. යම් සංඥාවකින් හැඟීමකින් සා බුදුහාමුදුර අඳුර ගන්න අපි සංඥා තියෙනවානේ. නැත්නම් ඒ සංඥානුව මේ කියන්නේ බුදුහාමුදුරෝ කියලා අපි පෙත් පිළිමනෙලනවානේ. කිසිම සංඥාවක් මම ඉතුරු කරේ නැහැ සියල්ලම මම ගෙවම් කරලා තියෙන්නේ. ඒ නිසා යම් සංඥාවකින් පනවනවා නම් සරුවච්චන් වහන්සේ නැත්තම් තථාගතයන් වහන්සේ සියල්ලමම ප්‍රහාණය කරලා කියන්නේ. පස්සේ අපි සංස්කාර කියන පදයට ඇවිල්ලා තිනවා යේයි සංඛාරේ තථාගතෝ පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තන් තථාගතස් සංඛාරා තථාගතස්ස පහීනා යම් සංස්කාරයක මේ සරුවච්චන්ස මෙන්න මේ දේ කරා මේ තමයි සරුවච්චන්හන්සේගේ නිර්මාණ මේ තමයි සරුවච්චන්හන්සේගේ ප්‍රගතිශීලීත්වය කියලා සකස් කරන ලද දෙයක් බුදුහාමුදුරු යමක් තිබුණා නම් ඒ කිසිම දෙයක් බුදුසසු කියනවා මම එහෙම දෙයක් කරලා නැහැ. මම කිසිම දෙයකින් එහෙම පණවන්නත් බෑ. ඉතින් මේ සංස්කාර කියන ಪದේ තමයි අපි පසුගිය සති කීපේදී වාර කීපේදී දේශනාවලදී ගත්තේ. ඉතින් ඒක ටිකක් විස්තරයි. ඒ වගේම සාකච්ඡා කරන්න කරන්න Tamanට තේරෙනවා අපි ਸਰවචනාංශය අඳුර ගන්න හැටි සහ භාවනා කරන Taman තුල තථාගතයන් වහන්සේ නමක් පහළ වෙනවද නැද්ද කියලා අවබෝධ කරගන්න හැටි. අපි හුඟක් වෙලාට කැමති තථාගතයන් කියන වචනය සරුවච්චන් වහන්සේට හේතු කරලා ඒක වෙනමම ලෝකයක් වෙනමම දැනුමක් බ්‍රහ්ම ලෝකෙ දිවි ලෝකෙ කියන්නේ. නමුත් ඒ විතරක් නෙමෙයි භාවනා කරන තමන් ඊට වැඩිය අද තථාගතද ඊට වැඩිය ඒ தත්තරපත් වෙලා තියෙනවද කියලා බලනවත් රූපය අනුව අපිට බලන්න පුළුවන්. අපි භාවනා කරන රූපෙට මොකද වෙන්නේ කියලා බලනකොට අපි පෘථග්ජන භාවයේ ඉඳලා තථාගත භාවයට යන පාරද ඉන්නේ. වගේම වේදනා සම්බන්ධව අපි මේ නගරන මැසිවිලි සහ නටන නැටිලි ඒ වගේ මේ රංගන රැංගිලි දිහා බලනකොට පේනවා අපි මේ වේදනාව ප්‍රහාණය කරන්න උත්සාහ කරන්නේ එහෙම නැත්නම් වේදනාව අතින් අතට මාරු කර කර ඉන්නද ගිනි අගුරක් වගේ නැත්නම් සංඥාවල් වශයෙන් මම අසවලායි කියලා නැත්නම් අසවලාගේ අසවලායි කියලා නැත්නම් අසවලෙක් වෙන්න හදන්නේ කියලා අපි මේ අඳුර පානවනේ ඒ අඳුර පෑමවල තුنين අපි කොච්චරක් මේ පෘ탁ජන භූමියේ මේ කුලල් කා ගන්න වැඩවලට යනවද? එහෙම නැත්නම් තමන්ගේ හඳුනා දීම් සහ හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා සංඥා තැබීම් කියන විකාරේ පැත්තක දාලා අපි ඔක්කොම මිනිස්සු කියන තැනට එනවා. මිනිස්සු කියන තැනට ආවනම් ඒ තථාගත තමයි. ඒ සංස්කාර වශයෙන් මම අසවල් අසවල් දේ කරලා තියෙනවා. මම අසවල් අසවල් දේ නිර්මාණය කරලා තියෙනවා. මට මෙච්චර මෙච්චර දේපොළ තියෙනවා. මට මෙච්චර මෙච්චර දරුවෝ ඉන්නවා. මට මෙච්චර මෙච්චර නිල අම්බුනාම තියෙනවායි කියලා අපි යම් මේ ලෝකේ ආවට පස්සේ වණ කරලා කක්ක කරලා අනාගන උරුලෑ වගේ පාර වගේ හදාගෙන තිනවනම් ඊව තක తీරුකම් ඊව අවිද්‍යාව ඊවෙන් තමයි කෙලෙස් උපදින්නේ කියලා දැනගෙන ඊව කරන්න කෙරුවට කමන්නේ අයිතිවාසිකම් කියන්න එපා. ජඩකම් කරලා ජඩකම් වලට අයිතිවාසිකම් නොකියන එක නෙවෙයි මේ කියන්නේ. මහානක්කාරකම් කරලා මහානක්කාරකම් වලට කරන අයිතිවාසිකම්. ඉතින් අන්නේ සම්බන්ධයෙන් සරුවචන් වහන්සේ පිළිබඳව අපිට දහම් පාසලේ උගන්වන පාඩම් තියෙනවානේ. පන්ති කාමරේ බුද්ධහම කියලා උගන්වන පාඩම් තියෙනවනේ. ගමේ පන්සලේ හාමුදුරුවෝ අපිට ඇඳලා හදන්න කැමති චිත්‍රයක් තියෙනවනේ. අපේ අම්මලා තාත්තලා අපේ හිතවල ඇදලා තියෙන චිත්‍ර තියෙනවනේ. කරපුවාම පේන්නේ බුදුහාමුදුරුවෝ මේ මේ කෙරුවාවල් සහිත කෙනෙක් කියලා. නැත්නම් මේ මේ දේවල් සකස් කරපු කෙනෙක් කියලා. බුදුසසුන කියන ඒ සියල්ලම මම ප්‍රහාණය කරලා තියෙනවා. පෘථග්ජන මේ මම ප්‍රහාණය කරපු දේවල් අල්ලාගෙන මාගේ මම කරපු කෙරුවාවල් පෙන්නලා මෙන්න බුදුන් කියලා පෙන්වන්න හදලා. ඉතිය කරන හැම දෙයකින්ම වෙන්නේ වර්තමාන මොහොත පන්න ගන්නවා. ඒ මිනිස්සයා නූපන්න කුසල රාශියක් උපදවන්න මිනිසු පොළඹනවා. තමනුත් පිරිනවා. ඒ නිසා ඒකට බුදුහාමෝ වගේ කියන්නේ බුදුජානනාසේ මම මේ දේ කෙරුවා කියලා යම් කෙරුවාවල් වගේක් අපි හේතු කරන්න ගියාට අපිව හේතු කෙරුවයි කියලා අපි කාගත්තට <clears throat> බුදුන් කියන්නේ මොකද කරන්නේ මොනවද දුන්නත් ඒක කබර ගෝයා තල ගෝයා කරගන්න જાතියක් නේ පුත්තජනයා කියන ඛණ්ඩ. කබර ගෝයා කවොත් මැරෙනව දන්නව. නමුත් බඩගිනි වෙච්චාම කබර ගෝයා තල ගෝයා කරගන්නවා. හරි හොඳයි තල ගොයිමස් අතර තියලා බැඳගත්තත් එහෙම ඇඟට අල්ලනවා. මේ කබර ගෝයා කන්නේ තල ගෝයා කරගෙන තමයි. ඒක තමයි මේ මනුස්ස ලෝකයාගේ තියෙන මේ තර්ක ශාස්ත්‍රය. ඒකට බුදුරජාණන්සේ අල්ලන්න බෑ. ඒකේ වැඩියෙන්ම වැඩි කරගන්නේ බෞද්ධයා. බෞද්ධයා තමයි මේ බුදුහාමුදුරුවෝ අන්නහම අහවල් අහවල් කෙරුවාවල් සහිත මෙන්න මේ මේ විදිය ලොක්කෙක් කියලා පෙන්වන්න හදනවා. ඉතින් එතකොට මේ තථාගත කියන වචනේ අර්ථකථනය ගත්තාම උග දිනෙක් හිතනවා මේ තථාගත කියන වචනය සරුවචන් වහන්සේට දාපු වචනයක් කියලා. නමුත් සූත්‍රය විග්‍රහ කරලා බලනකොට පේනවා ඕනම රහතන් වහන්සේ නමකට දාන්න පුළුවන්. ඕනම රහතන් වහන්සේ නමකගේ තථාගතී තියෙනවා. තතථාවේ කියලා කියන්නේ අෂ්ටලෝක ධර්මයේ නොසලෙන ගතිය. එහෙව් ගතිය කියලා කියනවා. ඉතින් මේ එහෙව් ගතිය නැති එක තමයි තර්කේ. එහෙව් නැති ගතිය නැති එක තමයි මේ එකිනෙකට තියෙන පරස්පර සම්බන්ධතා. එහෙව් ගතිය පරස්පරයේ අන්‍යෝන්‍ය සම්බන්ධතා එකක්වත් මායින් කරන්නේ නැහැ. එහෙව් ගතිය කියලා කියන්නේ තතතාවේ එහෙව්. ඒක මේ කාටවත් ඇඳලා ඉරි ගහලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් අන්නේ තර්කයට ගල්පන එහෙම නැත්නම් කියන මේ සූත්‍රයකට සමීකරණයකට දාලා තේරුම් ගන්න ගතිය තර්කේ නම් තර්කේ ඉක්මපු ගතිය තමයි තථාගත කියලා කියන්නේ. ඉතින් අපි මේ ඉස්කෝල පාඩම් පන්ති වල කියලා ඔළුව කුරුවල් කරලානේ තියෙන්නේ දැන් අපි. මේ වමේ සිට දකුණට තියෙන අධ්‍යාපන ක්‍රමයක් නේ අපි ළඟ තියෙන රේකී අධ්‍යාපන ක්‍රමේ හිත ක්‍රේල් කරලා තියෙන්නේ. ඔළුව නෙමෙයි කේන්ද්‍ර නෙමෙයි ක්‍රේල් වෙලා තියෙන ඔළුව ක්‍රේල් වෙලා තියෙන දැන් ඉන්න ජනතාවගේ. ඉතින් ලංකාවේ සාරක්ෂකතාවයේ 90 ගාණක්. ඒ කියන්නේ 90 ගණක් අනාගෙන ඉන්නේ. අකුරු ලියන්න දන්නවා ලියන්න දන්නවා දුහම වැදගත් જાතියක් කියලා කිව්වට අකුරු ලියන්නේ වමේ සිට දකුණට බව උන්දලාට මතක නැහැ. නමුත් සෝභා ධර්මයන්ගේ එහෙම මායිමක් නැහැ. සෝභා ධර්මයෙන් වමේ සිට දකුණට යන රීකිය ක්‍රමයක් නැහැ. ඒක ලන්නේ කර මේට්‍රික්ස් <coughs> එකක් දුවන්නේ. ඒ නිසා මේ ක්‍රමයට ගියොත් මේ අධ්‍යාපන ක්‍රමයට ගියොත් තථාගත භාවය විනාශ කරනවා. ඉතින් භාවනා කරනකොට අපි වර්තමාන මොහොතේ හිත ගත්තාම ඊගාව මොහොතේ මොනවා වේද කියන්න බෑ. මොනම සමීකරණකින්වත් කියන්න බෑ ඊගාව චිත්තක්ෂණය මොන වේද කියලා. මොනම සමීකරණකින්වත් කියන්න බෑ ඊගාව චිත්තක්ෂණය ඊගාවෙන එකට මම මොන විදිය ප්‍රතික්‍රියා කරයිද කියලා. මොන චේතනාවක් පහළ කරයිද කියලා. ඒකේ තරම්ම අහම්බයක්. ඒකේ තරම ඉලෙක්ට්‍රික් දෙයක්. අන්න එකට අපි කොච්චර බයද කියලා බලන්න. ඊගාවට වෙන දේ මෙහෙම නොවි මෙහෙම කරන්න රක්ෂණ සංස්ථාවල් පිහිටවගෙන තියෙනවා. මෙහෙම නොවි මෙහෙම කරන්න බැංකු පිහිටවගෙන තියෙනවා. මෙහෙම නොවි මෙහෙම කරන්න නීති ආයතන පිහිටවගෙන තියෙනවා. විවස්ථාදායක සභා පිහිටවගෙන තියෙනවා. පවුල් සංස්ථා හදාගෙන තියෙනවා. ඒකිනෙකා පිට කහ ගන්න හදනවා. කොච්චර බයිලා නටුවත් වෙන්න තියෙන දේ වෙනවා. කවුරු හරි ලැහැත්ති වෙනවා නම් තථාගත වෙන්න. එහෙම නැත්නම් ඊගාටින චිත්තක්ෂණයට එළඹ සිටින්න. ඒකට සූදානම් වෙන්න ඕක උගන්වන්නේ භික්ෂු ජීවිතේ සහ බාල දක්ෂ ව්‍යාපාරේ විතරයි. අනික් සෑම තැනකදීම එන්ට තියෙන දෙයට බයේ මූද හත් ගව්වත් වේදී අමුඩ ගන්න ක්‍රම තමයි අධ්‍යාපන ක්‍රමය කියන්නේ. ඒකට ඉතින් අපි සමීකරණ ගොඩක් අටපාඩම් කරනවා. අර කාවොත් මේ සමීකරණ දාපන්. මේ ප්‍රමේය දාපන්. ඒක දාපන් මේක දාපන් ගානේ සමීකරණේ මතකත් නැහැ. තිද්දි ඇති වෙලා අපි හොම්බෙන් ගිය දවසට අටපාඩම් කරපුවා මතකත් නැහැ. ඒ වෙනුවට ඊගා චිත්තක්ෂණේ ඕන දෙයක් වෙන්න පුළුවන් කියනොත් තථාගතයි. ඒක තමයි තථාගත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා සරුවච්චන් වහන්සේ තථාගත කියලාත් අපිට ඕන මේ සූත්‍රය දිහා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැවිදි වුණාට පස්සේ භාවනා කරලා පස්සේ අපි කොච්චරක් ඊගාචිත්තක්ෂේට ලෑස්තිද? ඒ තාක් අපි තථාගතයි. ඒ තථාගත භාවය කොච්චර දියුණු කරනවද කියන එකත් මේකෙම යටි නූලෙන් සිද්ධ වෙන දෙයක්. තථාගතයන් වහන්සේ නම් මෙහෙමයි. උන්වහන්සේ සැලෙන්නේ නැහැ. උන්වහන්සේ එන ඕනම දෙයකට සූදානම්. එච්චිරි දෙනමා ගුණමෝ දහනම් ඕනම දෙයකට අපි සූදානම් කියලා කොල්ලෝ කියන පොඩි කාලේ ගම්බපදේ කියන. මේ මේ ලුවට සංග්‍රහව කියන. පිච්චිරි දෙනවා ගුණමු දාන ඊගාව පඩේ මතක නැහැ. ෂර් ගහන්න වෙවුල වෙවැල් හොල්ලනකොට කියනවා ඈ නෑ කොල්ලට මතක නැත්තම් ඔය කියන්නේ ඕනම දෙයකට අපි සූදානම් කියනවා. ඉතින් ෂර්ට් එතකොට මොකුත් කියන්නේ නැහැ. ඕනම දෙයකට අපි සූදානම් කියන තමයි තථාගත කියන්නේ. සර් හිතාන තියෙන්නේ මොකවැරි තුමා ලියපු එක කියයි කියලා. නෑ ඒක කටපාඩම් කරපු එක. මේක ඒ වෙලාවට කොල්ලට අතාපු එක. සර්ගේ වේවැල බිම වැටෙනවා එතකොට. ඕනම දෙයකට අපි සෝදන. අප්පමාදව අමත පදම් කුරේ මාමට ඕනේ පදම්. ඉවරයි. මොනෝ කරන්නේ? ඒ වෙලාවට ਉਹ කියන මොනවාරි. හොඳට මේ ગાතපද වැඳලා කියන. ඒ වගේ ඕනම දෙයකට අපි සූදානම්. ඔච්චරයි වාල දක්ෂ ව්‍යාපාරේ විතරයි තියෙන්නේ. ඒකෙදි තියෙන්නේ මේ සැප සම්පත් අතල්ලා කැලියට ගියා. එන දෙයකට සූදානම් වෙලා හිටියා. අපි මේ හදාන තියෙන හැම සංස්ථාවකම කරන්න හදන්නේ අපි ඊගාව මොහොත මෙහෙම වෙන්න ඕන කියලා හදාගන්න. ඉතින් ඒතකොට අපි තථාගතකමක් නෙවෙයි හම්බෙන්නේ බලු ගතියක්, නීච ගතියක් මොනවාරි වෙනස් වෙච්ච ගමන් අපි අසරණයි. අපි නිකන් කාන්තාරේ එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ වෙයිලා නැහිනවා. අන්නේම නොනහසි ජීවත් වීම සඳහා මේ සංස්කාර කියන ස්කන්ධය හරහා කොහොමද අපි තථාගතයන් වහන්සේ අඳුරන්නේ කොහොමද අපි ඊට වැඩිය අද තථාගත වෙලා තියෙනවද කියලා දන්නේ. ඒකනේ අපට අවශ්‍ය කරලා තියෙන. ඒකනේ අපි මේ පැත්තකට වෙලා ඔය රැල්ලෙන් අයින් වෙලා රැල්ලට වැටෙන්නේ නැතුව මේ පැත්තකට වෙන්නේ ඒකනේ. ඉතින් ඒ නිසා මේ බණ අහනකොට අපි ටිකක් ඒකට බැඳෙනවා. අපි ඒකට වග වෙනවා. මේ භාවනා කරන්න කරන්න අපි කොහොමද මේ තථා ස්වරූපේට එහෙව් ස්වරූපේට නොසලෙන ස්වරූපයට එන ඕන දෙයකට සූදානම් විදිහට මේ සම්ප්‍රදාන කූල උත්තර තිබිච්චාවයි ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ සම්ප්‍රදාන කූල උත්තරෙන් කවදාවත් උත්තරේ හම්බෙන්නේ නැහැ කියලා සරුවචන්සේ පොළවේ අත ගහලා සාක්ෂි කරලා තියෙනවා. ඒ නිසා උඹ හිතපන්. එන தත්ත්වෙට මුණ දුන්නේ උඹ උඹේ අම්මා අප්පා නෙවෙයි. උඹේ නීතිඥයා නෙවෙයි. උඹේ බැංකුව මැනේජර් නෙවෙයි. උඹේ ලිසපානඥයා නෙවෙයි. උඹ මොන දේ මං කියලා එක් එක්කත් ලැස්ති නැහැ. හැම කෙනාම හිතනවා මයිටි බුදුහාමුදුරුවෝ ආවොත් ඔන්න මට අත දෙයි. එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් ඇවිල්ලා මාව ගොඩ ගනි. නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් ඇවිල්ලා මාම ලෙඩ නැති කරලා දෙයි. නීතිඥයෙක් ඇවිල්ලා නීති ප්‍රශ්න වලින් අයින් කරලා දායි. දේශපාලනඥයෙක් ඇවිල්ලා මට දේශපාලන අයිතිවාසිකම් මේ ඔක්කොම යම දූතියෝ. සූර කන්නෝ. ඔය එකෙකුටවත් ඕනේ අපේ සුබ සිද්ධියක්. අපේ සුබ සිද්ධිය අපි ඇති කරගන්නෙත් නෑ ඔන්න ඔය බයියෝ ගැන බලාපොරොත්තු වෙන තාක්. ධර්මය ගැන අමතක වීමක් කරනවා. ධර්මේ මතක් වෙන්න නම් මේ තම්බි ඔය හැම කෙනාම වගේ ඊජාව චිත්තක්ෂණ අපි නවකයෝ. අපි ආදි කම්මිකයෝ. අපි කොච්චරක් මේ ශද්ධාවෙන් ඊගා චිත්තක්ෂණ මුල දෙනවා. අපි කොච්චරක් ඊගා චිත්තක්ෂණේ සතුටුමත් වෙන්න ලෑස්තිද? කොච්චරක් අපි දන්නවද මොන්න පෙරලි වුණත් ඊගා චිත්තක්ෂණමගේ සීලය කඩන්න බෑ. මම කැඩුවේ නැත්තම්. අන්න ඔය විදිහට ශද්ධාව, සීලය, සතිය ඊගා චිත්තක්ෂණ ගෙනියන්න පුළුවන් නම් අපි එන්නේ එන්නේ තථාගත වෙනවා. අන්නේ තථාගත වීමට අවංක උත්සාහ කරන කෙනා. සමහරුත් අවංක උත්සාහ කරනවා මෝඩයි. කලියුත් මූල ධර්ම දන්නේත් නැහැ. ඒකට තර්ක ශාස්ත්‍රය දන්නේත් නැහැ. ඒ වගේම කලියුත් මොකද්ද කියලා දන්නේත් නැහැ. හැබැයි හිතාන ඉන්නවා දන්නවයි කියලා. අමාරු. එහෙම කෙනෙකුට මොනම දෙයක්වත් කරන්න අමාරු. ඒ වෙනකොට අපි තථාගතයන් වහන්සේ ඉදිරිපිට ලඳ බොළඳ අහිංසක අද ඉපදිච්ච ආධුනිකෙක් වෙනවා නම් අපිට හැම වෙලාවෙම සූත්‍රයක් අලුතෙන් කියවනකොට කියවපු සූත්‍රේ නැවත කියවනකොට අපේ තථාගත භාවය අපි මේකට ලං වෙලා තියෙනවද නැද්ද කියලා හැම වෙලාවෙම දැනගන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්නයක් ඇවිල්ලා සාකච්ඡා කරනකොට කොච්චර දුරට අපි අහිංසකව ඒ ප්‍රශ්نين යමක් ඉගෙන ගන්න උත්සාහ කරනද අයියා වෙන්න හදන්නේ නැතුව. නැත්නම් භාවනා කරනකොට මේ ආකයන් අය දෙද්දාසේ දාගන්න නැතුව ඒව කැමති කෙනෙකුට බෙදා ගන්න ඇරලා තමන්ගේ හිත පුළුවන් තරම් අහිංසක කෙනෙක් වගේ ඇත්තත් යම් දෙයක් වගේ කන් ඇත්තේ නමුත් බීරෙක් වාගේ කනකට ගන්න නැතුව යන්න පුරුදු වෙනවද කියන එක තථාගත භාවයේ ලකුණු. ඉතින් ඒක තමයි අපි මේ පුංචි පිරිස් ගහක් යට වෙලා කැලයකට රිංගගෙන ශූන්‍යාගාරවල සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට Taman නැතරවම කල්පනා කරලා බලන්න ඕනේ. පරියංකෙන් පරියංකයට, සක්මණෙන් සක්මණට, එදිනදා සිද්ධියෙන් සිද්ධියට මම කොච්චර දුරට කොස් කොස් කපන්න ඉස්සලා පොල් තෙල් ටිකක් ගාගෙනද ඉන්නේ කියලා. කොස් කපන්න ඉස්සලව ගාගන්න. පොල් තෙල් ටිකක් නැත්නම් භූමි තෙල් ටිකක් ගා ගන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට කොස් කේල්ල නැගෑවෙනව නෙමෙයි කලවන්න ලේසි. ඒ නිසා අමු අතින් අල්ලන්නේ නැතුව මේ ඇල්ලීම සඳහා අපිට අනන්ත අප්‍රමාණ සාක්ෂි ප්‍රදේශයක් මේ ත්‍රිපිටකයේ විශේෂම සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා. අපි මේ ගත්තෙත් අග්ගිවච්ඡකුත්ත සූත්‍රය. අපි එදා මේ සංස්කාර කියන පදය තුන් කැත්තට කපලා. වචී සංඛාර, කාය සංඛාර, චිත්ත සංඛාර වශයෙන් තුනට කඩලා ආනාපාන සති සූත්‍රයේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරා. ඒකෙදී අටුවන අටුවාචාර්ය වහන්සේලා එනතන ආනාපාන සති සූත්‍රයේ විග්‍රහය හැටියට අපි භාවනාවට බහින්නෙම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණක් අපි මුදුන්පත් කරගෙන භාවනාවට බැස්සයි කියලා කියන්නේ මෙනෙහි නොකර අරමුණක් මුදුන්පත් කර ගන්න දන්න කෙනා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පිම්බීම ඇකිලින් භාවනා කරනවා මෙනේ කරලා කරලා කරලා කරලා කරලා කොහොම හරි පිම්බෙන වෙලාවදී පිම්බෙන බවට හිත දාගන්න. හැකිලින් වෙලාවදී හැකින බවට දා ගන්නවා. ඉතින් මේ වික්‍රමයේ කරගත්තට පස්සේ දවසක මේ යෝගාවචරයට යම් විශ්වාසයක් ආත්ම විශ්වාසයක් වහනොත් පිම්බෙන වෙලාවේ පිම්බීම කියලා මෙනෙහි නොකරට මගේ හිත පිම්බීමට ආපදාගත වෙනවයි කියලා. මගේ හිත පිම්බීමට විහිදෙනවයි කියලා. මානසිකාරය යනවයි කියලා. එතකොට එයා දන්නවා දැන් මේ විතක්ක ਵਿਚාර කියන මේ වචී සංස්කාර මේ වචනයෙන් එන සංස්කරණේ තමයි මෙනෙහි කිරීම විතක්ක ਵਿਚාර දෙක නැතුව අරමුණට මම මම හිත තියෙන මේ අරමුණේ කියලා අර විසද භාවයක් වෙනවා. ඇවිදිනකොට සක්මන් කරනකොට දන්න මම ඉඳගෙන නෙවෙයි කියලා හොඳටම දන්නවා. ඉඳගෙන ඉන්නකොට හොඳටම දන්න මම ඇවිදිනව නෙවෙයි කියලා ඔච්චරයි. ඔකේ මහා ලොකු දෙයක් නැතුව නෙවෙයි. නමුත් මේ තරම් සරල දේ මේ මෙනෙහි කිරීම හරහා වැඩ ගන්නව වෙනකොට මෙනෙහි කිරීම ආයුධයක් කරන මෝඩ අඩුවෙක් මාණ්ඩු වඩුවෙක් වගේ ආයුධත් එක පොරබදන. ඉතින් එතකන් ආනාපාන සූත්‍රය පටන් ගන්නෙත් නැහැ. ආනාපාන සූත්‍රය පටන් අරගන්නේ මෙනෙහි කිරීමකින් තොරව මම ඉන්නේ මෙන්න මේ අරමුණේ. මේ ඉන්නේ ආස්වාසි ප්‍රස්වාසි නෙවෙයි. මම ඉන්නේ ඉඳගෙන හිටගෙන නෙවෙයි. මම ඉන්නේ ඉඳගෙන සක්මනේ නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙන්නත් ඕනේ. ඒක කමඨාන් සුද්ධ කරනට අනිවාර්යයෙන්ම කියන්න. ඒකේ දන්නවනම් යා වචී සංඛාර ඉක්මවපු කෙනෙක්. යා දන්නවා මගේ හිත දැන් තියෙන ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි. කොහොමද දන්නේ ආස්වාසිය කියලා? මට හොඳට හුස්ම රැල්ල ඇතුළට යනවා තේිනවා සීතලත් ඇරිනවා නාසිකාග්‍රේ. දැන් මම ප්‍රස්වාසයට යනවා. ඒ හිතලා නෙවෙයි වෙන්නේ. ප්‍රස්වාසයට ගියාම දන්නවා ආස්වාසිය නෙමෙයි. උණුසුමක් වෙන්න පැති වැටෙන්නේ. ගොරෝසුවට වෙන්න ඇති, සිවුම්මට වෙන්න ඇති, දිගට කොට වෙන්න ඇති, නාසිකාග්‍රේ වෙන්න ඇති ওই ටික කියනවනේ එච්චරයි. ඒක තමයි අපි මේ භාවනා ප්‍රවිෂ්ඨය කියලා ගන්න. ආනපන සති සූත්‍රේ පටන් අරගන්නේ වචී සංකාර කියන කතාව නැතුව. මෙන්න මේක දන්නවනම් හිත යොදන අරමුණ නැත්තම් අපි කියන්නේ මූල කර්මස්ථාන කියලා දන්නවා. අනිකුත් අරමුණ කොච්චරද වෙනව කමක් නැහැ. මූල කර්මස්ථානේ ටික ටික ටික ටික පවත් ගන්න දන්නවනම් ඒ මූල කර්මස්ථානේ සංසිඳෙන්න පටන් ගන්නවා. පස්සම් බයං කාය සංඛාරං කියලා අසර්පස සංසිඳෙනවා. එතනින් තමයි කතාව පටන් අරගන්නේ. ඉතින් අද ඉන්න භාවනා ලෝකේ ඉන්න 80ක් 90ක් විතර එතෙන්දවත් ගිහිල්ලා නැහැ. තාම මෙනෙහි නොකර අරමුණක හිත පවත්වා ගන්න බෑ යත්තන්. එහෙම නැත්නම් මේ අරමුණේ වැටහිච්ච දේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ප්‍රකාශ කරන තරම් සුතමේ ඥානයක් නැහැ. චපච්චාමේ ඥානයක් නැහැ. ඉතින් ඒත් කොච්චරද භාවනා කරනවා. හරි අහිංසකයි. හරිම සද්ධාවන්තයි. හරිම වීරියවන්තයි. නමුත් ගලක වපුරනවා වගේ. මුනින්නව කලයකට වතුරක් කරනවා වගේ ගුණයක් එන්නේ නැහැ. කවදා හරි කාට හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් මට හිතවිල් නම් එනවා තමයි. ශබ්දත් ඇහෙනවා තමයි. විදින වෙලාවේ මම දන්නවා ඉඳගෙන නෙවෙයි ඉන්නේ කියලා. ඉඳගෙන ඉන්නකොටත් මට වේදනාවක් දැනෙනවා තමයි නිදිමතක් වෙනවා තමයි ඒනට මම දන්නවා ඇවිදිමින් නෙවෙයි ඉන්නේ කියලා. අන්න ওই තරම් විෂදකමකට කමටහන් ලියා ගන්න උත්තරේ ලියා ගන්න පුළුවන් නම් කමටහන් සුද්ධ කිරීම කියන්නේ කොච්චර නඩුවක් ඇහෙන වෙලාවක්ද කියලා මම නඩුව කල්යන වෙලාවක් නෙවෙයි. මෙන්න මේක දන්නවනම් ඒ පුද්ගලයා නොබෝ කලකින් ඉන්න ඉන්න අරමුණක සංසිඳෙන්න ඉඩ තියෙන වැඩි. ඒක කියනවා කාය සංකාර සංසිඳීම කියලා. එතකොට මේ ඉදිරියෙන් තියාගත්ත කය හෝ එතන ආස්වාද ප්‍රසවාසය හෝ පිම්බීම හැකිලිම නොදන්නා මට්ටමට තුනී වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සංස්කාර දුරු කිරීම නම් අපේ අදහස ඒ සංස්කාය සංස්කාර දුරු වෙනකොට කලබල කරන්න නරකයි. හුස්ම නැති උනායි කියලා ආයෙත් හුස්ම ගන්න යන්න නරකයි. ආයෙත් මිනී කරන්න යන්න නරකයි. ආයෙ අද්දේ කරලා බලන්න යන්න නරකයි. මේ සංස්කාර ගෙවීමටම උඩ දෙන්න ඕන. ඉතින් කවදා හරි මේකට අනුග්‍රහ කළොත් පීටි පරිසංවේදී අසසි සාමේශීකති සුඛ පරිසංවේදී අසසි සාමේශීකති පුදුම සතුටක් එන්න ගන්නවා. දැන් මිනී කරන්න ඕනෙත් නැහැ. ඒ වෙනද නැලවිලි කවි නැතුව බබා දොයිනවා. මුදුවට දන්නවා බබාට නිින්ද ගියට අම්මට නිින්ද කියලා නැහැ කියලා. ඉතින් අපිට වෙලා තියෙන්නේ බබාට නිින්ද යනකොට අම්මට නිින්ද යනවා. මේ අරමුණ සංසිඳනකොට යෝගාවචරය නිින්දට වැටෙනවා. ඒ කියන්නේ අර ඇති වෙන්න ශක්තිය හිතේ නැහැ බැටරිය ඩිස්චාර්ජ් වෙලා බැටරි චාර්ජ් වෙලා තියෙනෝනේ මේ අරමුණයි සංසිඳෙන්නේ මට නිින්ද යන්න ඕන කමක් නැහැ කියලා තියාන හිටියොත් ඔය කියන පීති සහ සුඛ එහෙම නැත්නම් භාවනාවෙන් අපිට ලැබෙන ඉතුරු ධානාංග ටික ලැබෙන්න පටන් ගන්නවා ඊට පස්සේ අර තේරෙන පටන් ගන්නවා මේ පීති සුඛ තිබුණත් ඒත් ඇතුලේ වේදනා සංඥා තියෙනවා මිදීම් ලෝකයක් තියෙනවා සංඥා ලෝකයක් තියෙනවා හැබැයි ඔක්කොම මනෝ විකාර ඔක්කොම මනෝ විකාර. ඒවා මේ කායික වේදනා නෙවෙයි. දෝමනස වේදනා. හිතේ එන දුම්නස්. ඒ වගේම සංඥා කිව්වහම මේ මැරිච්ච අත්තම් ඇවිල්ලා කතා කරලා යනවා. මේ රුවන්වැලි සෑය වන්දනා කරන්න ගිය හැටි පේනවා. මේ මස් කඩේට ගිහිල්ලා මස් මිලදී ගන්න හැටි පේනවා. මේවා තේරම පවුද පින්ද කියලා බලන්න ගත්තොත් අහුවෙනවා. මේ ඔක්කොම සංඥා විතරයි. මේ සංඥා ටිකට එන්න අරින්න. ගොජ එළියට ආපු ගමන් වමන එළියට ආපු ගමන් ලයිබ්‍රරි එක වෙච්ච ගමන් සංසිඳීමක් වෙනවා. ලයිව් එක වෙලාවේදී අමාරුයි. මේ බොක්කින් තියෙන්නේ කටෙන් ගන්නවා. අනික් විරේකෙදී යටින් ගන්නවා. මේ දෙකම වෙන්න ඕන. වෙනවා. ඉතින් කෙනෙකුට හිතනවා මෙහෙම කල්පනාවල් එන්න පටන් ගත්තාම ඉවරයක් වෙන්නේ නැති කියලා නෑ. මේක ඇතුලේ තියෙන සීමිත ගුණ කන්දලයක්. අන්නේ ගුණ කන්දලට එළියට දාන්න ඒකට කියනවා කැතැසිස් කියලා. විරේචනය කියලා කියනවා. විරේකය කියලා කියනවා. මේකට බය නිසා අපි මේක බොක්කේ තියාන මැරිච්චාම ලබනාත්මයට යන්න ඔන්න ඔය ගුණ කන්දලේ තමයි. මේක බොක්කේ තියන් රැට නිදාගත්තාම හෙට උදේ නැගිටින්නේ ඕකෙන් තමයි. හිස් කරන්න පුළුවන්. මේක එළියට එන්න හරිනවා නම් සරව ටික වගේ. පුරුව වගේ. ලයි විරේක වගේ. බඩ විරේක වගේ. මේ ජරාවක් එළියට යන. එකෙක්ගේ තුලවත් රත්තරන් මිනිමුතුවක්වත් ප්ලැටිනම්වත් මොනක්වත් නැති ඉනි කක්කමයි. මේක එළියට වමාරපු තැන තමයි සුද්ධ භූමිය කියන්නේ. යම් තැනකදී අපි ඒක වමාරුවා නම් සෝවන් වුණා නම් ඒක සාරාණීය භූමියක්. කක්කට එළියට දැම්ම නම් සුද්ධයි. භූමිය කියලා දැනෙන්නේ නැහැ. ඒකයි ඒකේ ලස්සන. කෙලස් සමාරපු තැන සුද්ධ භූමිය. අපි හිතන මේ කෙලස් සමාරපුවම ජරා වේ කියන්නේ නැහැ. බුදුහාමර කෙලස් සමාරපු තැන තමයි බොමැඩ මුරදී තන මිරිකු සීක පුතුන් කියලා දහං ගැටවල දෙන බුදුරන්සේ තෘෂ්ණාක්ෂය කළා දැම්. තෘෂ්ණාක්ෂය කරපතන පූජනීය භූමිය. අපි එහෙම නෑ ඒක කක්කාව කක්කුසි වල අරගෙන ඇවිදිනවා හැමදාම. ඒක සුද්ධ වෙන්න හදනකොට කියනවා අපෝ බෑ එතකොට මේ එළිය ගෑවිලා මිනිස්සුන්ට ගඳ ගහයි හැම එකෙක්ව කක්කුසි බලන්නේ. ඔය එකෙකුටවත් නහයක් නැහැ. නහයක් තියෙනවා මේ ලෝකෙ ඉන්න බෑ. කෙලස් ගඳ වදිනවා නම් කාටවත් ඉන්න බෑ. කෙලස් ගඳ ගණන් ගන්න නැතුව ඉන්න නිසා තමයි යා කක්කුසි වල පේන්ට් කර කර අර ඇතුලේ තියෙන අසුචි පිරිච්ච කලයා පිටින් පින්තාරු කරනවා වගේ පින්තාරු කර කර ඉන්නෝ කලේ මුලින් නවන්න බලන්න. එතකොට චිත්ත සංකාරය එළියට. ඒක හරිම අමාරු වැඩේ. ඒක පිස්සු හැදෙන වැඩි. එහෙම නැත්නම් මනස දෙදරන වැඩක්. උගව දෙනෙක් කැමති ඒ සංඛාර ඇතුලේ තියාගෙන පිටින් මේ මම පුරුෂයෙක් මම අසවලා කියලා මවාගෙන ඇඳගෙන ඉන්න මෙන්න මේ ටික එළියට කියන කාය සංඛාර වචී සංඛාර ඇතර වචී සංඛාර වලින් පටන් ගන්න කාය සංඛාර චිත්ත සංඛාර අයින් වෙනවා මට හිතුණා ඒකෙම තව පැත්තක් අද ධර්මදේශනාදී මතු කරගන්න මේ සරුවච්චන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ සංඛාර කියන පදයට චේතනා කියන පදයට සමාන කරලා අபிසංකරෝති අபிසංචේතිත කියන පද දෙකම සමානයි සංස්කාර කියන්නේ චේතනා ඒ නිසා සරුවච්චන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කෙනෙක් කය හේතු කරගෙන හෝ යම් කාය සංචේතනාවක් තියෙනවා නම් ඒ මනුස්සයා ආධ්‍යාත්මික වශයෙන් සැප දුක් විඳිනවා යම් කෙනෙක් වචනය කියලා දැන් මගේ වාග් විලාසය එහෙම නැත්නම් මගේ ව්‍යාකරණය මගේ භාෂාව මව් භාෂාව කියලා යමක් වචී සංඛාර වචී සංචේතන තියෙනවා මේක මම කියාගත්තා නම් ඒ හේතු කරන එයා තප දුක් විඳිනවා ඊගාවට මනෝ මනෝවා සති මනෝවා භික්කවේ සති මනෝ සංචේතනා හේතු uppajjati ajjattan සුඛ දුක්ඛ දැන් මේ මගේ රුචිකත්වය මේ මගේ පෞරුෂත්වය මේ මගේ සංසාර ගතිය මේ මගේ ඇබ්බැහිය මේ වගේ සංස්කෘතිය කියලා අපි මනසින් අල්ලගත්ත පොදියක් තියෙනවානේ. ඒක තියනා තාකල් අපි ඇතුලෙන් විදවරනවා. සැප දුක් දෙකම විදවරනවා. ඉතින් කාට හරි පුළුවන් නම් වචනයක් කතා කරනකොට ක්‍රියාවක් කරනකොට හිතවිල්ලක් හිතනකොට ඒකේ තියෙන මේ මම ආයනේ කියන ගඳ දැනගන්න මේක ඇතුලේ තියෙන මාන්නේ කියන ගඳ දැනගන්න මේක ඇතුලේ තියෙන කුට්ටිය කඩා ගන්නයි මේ කතා කරන්නේ ක්‍රියා කරන්නේ ඒ නැත්තම් මේ හිතන්නේ කියන තෘෂ්ණාව දැක ගන්න අපිට සමාජයක් නැතුව බෑ අපිට ක්‍රියාවලියක් නැතුව බෑ ක්‍රියා කරන්න ඕනේ කායික වාචික මානසික වශයෙන් හැම වචනයකම තියෙනවා මේ තව කෙනෙක්ගේ ප්‍රසාදේ දිනාගෙන කුට්ටිය කඩා ගන්න ගතිය හැම වචනයකම තියෙනවා මම ඒක උසස් නැත්තම් පහත් කියලා මනුමක් මාන්නයක් හැම වචනයකම තියෙනවා හැම හිතවිල්ලකම තියෙනවා මේ හිතුවට කාටවත් පේන්නේ නැහනේ. ඒ නිසා කෙනෙක් එක්ක කතා කරනකොට බඩේ බිජු තියාන තමයි කතා කරන්නේ. ඉතින් මේක Tamanටම දැකගෙන මේ කාය සංචේතන, වචී සංචේතන, මනෝ සංචේතන කියන මේ තුන නැත්තම් යමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට කියනවා මොටිවේෂන් එකක් කියලා. මොටිවේෂන් කියලා කියන්නේ මෙහෙයුමක්. මෙහෙයුමක් එන්නෙම ওই තියෙන තණ්හා මාන දිට්ඨි කියන තුනේ. නිසා වචනයක් කතා කරන්න කොහෙන්ද එළවුමක් මෙහෙයුමක් එන්නේ ඒ වචනෙන් Tamanට ලැබෙන ලාභේ ඒ වචනෙන් Taman තිබුණට සුද්ධවන්තෙක් බව පෙනී තියෙන අවස්ථාව එහෙම නැත්නම් ඒ වචනේ කතා කරන්නේ මම අනික් අය මම නෙවෙයි කියන මේ මම ආයන නැත්නම් සක්කාය දිට්ටි ගතිය අල්ලන්න බෑ මාළු මාකට් එකට ගියාට කානිවල් එකට ගියාට සුපර් මාකට් එකට ගියා මොකද ඒකේ එකම නිබෝ කරන්නේ අපි නිසා පැත්තකට වෙලා අරමුණකට හිත දාලා අරමුණත් අර වගේ දැපෙන දමාගෙන අරමුණත් හොඳට සංසිඳනකම් බලාන හිටියොත් ඒත් වචී සංඛාර වෙනුවට විතක්ක ਵਿਚාර වෙනවා. කාය සංස්කාර වෙනුවට කාය සංචේතන වෙනුවට ආස්වාද ප්‍රසආසියුම් වෙන්න පේනවා. මනෝ සංස්කාර විදියට මොනවදෝ වේදනා වගේක් දැනෙනවා. ඒව නිකම් දෝමනස වේදනා. නැත්නම් සෝමනස වේදනා මනසින් හදාගත්ත දේවල්. එහෙම නැත්නම් සංඥා වගේක් දැනෙන්න පටන් ගන්නවා ගොජයක්. ආන්න ඒක තියා බලහිනකොට මේ එකක් මං අහුලුවා නම් අහුලන්නේ තණ්හා මාන දිට්ඨි නිසා. හරියට ගංගානංගගේ වැලි අලාවට ගිහිල්ලා අපි එක වැලි කැටයක් අහුලුවා. මොකටද අහුලන්නේ? අපි හිතන එක එක්කෝ දලං කෑල්ලක් කියලා. එහෙම නැත්නම් අපි හිතන එක ගෙවුඩ කෑල්ලක්. එහෙම නැත්නම් මැණිකක් කියලා. ඉතින් එහෙම නැත්නම් වැලි කැට අහුලන්නේ නැහැ නේ අපි. ඒ අහුලන පුංචි ළමයි පුංචි ළමයි ගාන මේ මේ කුණු හරප නැති නිසා. උන් වැලි සෙල්ලම් කරන්න අද ලොක්කෙක් අල්ලනවා නම් දෙකට මේ නැහනේ. ඒ ඔළුව පාත් කෙරුවා නම් මොකක් හරි ගන්න යන මොකටද මේ වැලි තලාවේ අනුකුත් වැලියට අතර එක වැලි කැටයක් ගන්න. එක්කෝ ඒකේ තණ්හාව දෙන එක්කෝ වාහන දෙන කදිටිය තියෙනවා. ඒ නිසා මේ අපිට ගොජ දාන හේතිවිලි රාශියෙන් රැයට පේන හිතවිලි ලක්ෂ ගානේ ඇයි මේ එක හීනයක් අල්ලන්නේ? ඇයි මේ එක හිතවිල්ලක් අල්ලන අපි කතා කරන්නේ? ඒක අපිට මොකද්ද ඉංගියක් දෙනවා. එක්කෝ මට ආහේන කර දෙයක් නැත්නම් සුබ දෙයක් අසුබ දෙයක් එහෙම නැත්නම් මොනවා හරි කියලා අර ලක්ෂිකුත් එකක් හීන පේනකොට එකක් මතක තියාගෙන බහුවෙන්ද මොනකට හොදාගෙන රෙද්දක් ඇඳගෙන යනවා හීන පලාපල වලට කෙනෙක් ගාට කියලා. මං හීනයක් දැක්කනේ. ඊමණට ඇහුවොත් තම ඔච්චර දෝයි දැක්කේ කියලා ඌ අහන්නේ මොකද ඒක බිස්නස් එක නැති වෙනවා. කෙනු හරි වටිනවා. හෙටත් පෙනේ යෝවා එකක් හෙටත් දෙන්න මෙහෙට කියලා ඌ කියනවා. උගුල්ල හිතනවා මේ අපිට හිතසුව පිණිසයි මනුස්සයා මේ අපිව ගෙන්නනවා කියලා. දොස්තර කෙනෙක් ගාඩ ලෙඩක් කරගෙන යන්නේ දොස්තරට මොකද්ද තියෙන සුදුසුකම දොස්තරත් ඉන්නේ ලෙඩේ. අහන්න ඕනේ දොස්තර කෙනකින් අපිට තියෙන ලෙඩ නැති දොස්තර කෙනෙක් ඉන්නවද කියලා. සෝරි කියලා හිතනවා මං අපිට බේත් දීලා හැන්දෑවට ඌත් ඒකෙම පෙත්තක් බීලා බුදිය ගන්න. ලැජ්ජයි කියන්න ගෑනිටවත් කියන්නේ නැහැ. ඒකල කියනවා ස්වාමීන් වහන්සේ කරන්න එපා. කොත්තමලි ටිකක් බොන්න. මාත් කරන්නේ ඒකයි. ඕනෙම නීතිඥයෙක් ගෙදර වහන්න කුණු කන්දල් ඌ අපිට බෝඩ් ගහගෙන රාජකීය නීතිඥයා කියලා හිටියට ගෙදර ගෑනිත් එක්ක සතුටින් ජීවත් වෙන්න දන්නේ නැහැ. કોઈ නීතිඥයත් එකයි. ඉතින් උන් ළඟට අපි යන අපිට බූවල්ලෙන් ගන්න බෑ. ඒ මේ මේ ගෙදරට මරගාද තියෙන උගාට අපි ගිහිල්ලා ඌට කණ්ඩක් දීලා බොණ්ඩක් දීලා උසස් කරලා සලකලා අප්පා හරි ෂෝක් කියලා එනවා. ඉතින් ඕවා එකක් දෙයක් කරලා බලන්න අප්පා. ඔය දොස්තර ගමන් නීතිඥ වැඩක් එහෙම කරලා බලන්න. ලෝකේ තියෙන කුණු කන්දල ඔක්කොම එළියේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් තමන් අර මුදුවට බහ එතෙන් දෙන්න බෑ. ඔය භාවනා කරලා ඔතෙන් දෙන්න බෑ කිසිම දොස්තර කෙනෙකුට. කිසිම නීතිඥෙකුට එන්න බෑ. ඔය කුණු කන්දල් තියෙද කොහේ එන්නද? අපිට පුළුවන්. මොකද හේතුව අපිට එහෙම නෑ දොස්තර වෙලා. අපි දොස්තර වෙලා නෑ. ඒක නිසා අපිට කරගත්තා. දොස්තරගේ දොස් අයින් කරලා තර වෙච්ච නැති දවසට භාවනා කරතයි. එතකොට බිම තියලා ඉන්න ඕනේ. ඇඳගෙන ඉන්න බෑ. උපාධි කෝඩ් දාගෙන නලාව කරේ දාගෙන ඒ බයිලා බෑ බුදුහාමර ගාට එනකොට ඔක්කොම කටේ තියෙන නරිවන්ද රෙද්ද පල්ලෙන් බහින. රෙද්ද පල්ලෙන් බැස්සොත් අරමුණක් සංසිඳවන්න පුළුවන්. අරමුණක් සංසිඳවන්න ඔය සියලුම ඔය තාන්නමා නිලතල සේරම බිම කියන්නේ. මේ කාටවත් මේ නිලතලට දොසක් නෙවෙයි මේ. මේ නිලතල ඕනේ එළිය ලෝකේ ජීවත් වෙන්න. අද ලෝකේ සාහිතිකය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි පිස්සෙත් දීපු කටුවටුන්න. සාහිතිකයක් දෙන්න තව කෙනෙකුට මොකාට තියෙන අයිතිවාසිකම්. කවුරු හරි ඔයගොල්ලෝ දැකලා තියෙනවද බුදුහාමුදුරන් කවුරු හරි සාතිකයක් දීලා තියෙනවා. සාතිකයක් දෙන්න බුදුන්ට උඩ ඉන්න බෑ. අපිට හැම සාතිකයක් දෙන එක අපිට වැඩි උඩින් ඉන්න කියලා මතක් කරගන්න. උන් ඒකේ උන්ට සාතිකයක් වෙනම ලබාගෙන තමයි අපිට සාතිකයක් දෙන්නේ. ඌ ඇඳගෙන මට ලැබී ඇති මේ බලතල අනුව මම අද ප්‍රකාශ කරනවා මෙත්තා අදපට උපාධිධාරයෙක් විදියට. මම කවුද? මම ඇවිල්ලා වයිස් චාන්සලර්. ඔන්න වයිස් චාන්සලර්ගේ වයිස් චාන්සලර්ගේ ප්‍රකාශය. ඌට කලින් අන්දලා ඒක බර ගහනකට අන්දනවා. අද ඉඳලා තමසට උපාදියක් තියෙනවා. මේ මේ විකාරේ පැත්තක සිටි බුදුහමරෝ බලන්න මේ මුළු ත්‍රිපිටකයේම දැන මුළු තුන් ලෝකෙම දැනගෙන මුතුරාජානනාථ සහතිකයක් දුන්නේ බුදුහමරෝ විතරයි. මේ කාටවත් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ කොච්චර පිටිපස්සේ යනවාද කියලා බලන්න මේ ඉගෙන දෙන සහතික ගන්න. දින්න සුදුසෙක් ඉන්නවද කියලා බලන්න. පැවිද්ද දුන්නාට පස්සේ බලන්න ඊට වැඩි ලොකු සහතිකයක් තියනවාද කියලා. ඒක ගන්න යන්නෙත් නැහැ. මේ නිකන් දෙන එක එහෙම නැත්නම් අපි කියන්නේ මේ සතිය නිකන් දෙන්නේ. ලක්ෂෙන් කීයක්ද කරන්නේ? මොකද ඒකේ කිසිම නම්බුවක් හම්බ වෙන්නේ නැහැ. නම්බු ටික බස්සනවනේ දැන් මේකනේ මේ කතා කරන්නේ. ඒක කොම්බියට බස්සනවා. ඒ නිසා යම් වෙලාවක අපිට තේරෙන පටන් අරගත්තා නම් අරමුණක් සංසිඳන තැනට ගිහිල්ලා මේ ප්‍රතිපදා විදි වුණා නම් මම සුදුස්සෙක්. අන්නේම සංසිඳුනට පස්සේ අපිට කාය කායය වාබික්ක වේසති කාය සංචේතනා හේතු uppajjati සුඛ දුක්ඛං මේ කයේ යම් තැනක රිදුමක් එනවා තදවිල්ලක් එනවා එතකොට අපිට දුකක් එනවා එහෙම නැත්නම් කයි උඩ යන ගතියක් තේරෙනවා පහසුව දෙන සැපක් එනවා එතකොට අපි තේරුම් අරගන්න ඕනේ මේ කාය සංචේතනා නිසායි නැත්නම් මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියන ඒ ඒ සංචේතනාව නැත්තම් ඒ අල්ලපු ගෙදර මනුස්සයා දුකේ හිටියට මට ප්‍රශ්නයක් නැහැ මේ මගෙන් පිට හැමෙන් එහා පැත්තේ කූඹියක් නොණ්ඩියක් ඇදාද යනවා දකින්න අපිට ඒ ගානක් නැහැ මොකද කූඹියක් නේ මිනිස්සෙක් නෙවෙයිනේ එනවනම් එනවා මානසික දුකක් මේක මම කියාගන්න නැතුව මේ කයේ වේදනාවකට අපිට හිබිඳවන්න බෑ ඒක අනිවාර්යයෙන්ම සංචේතනාවක් කරගන්න මේක දකුණු කකුල මේක මේ රිදෙනවා කටු ඇනෙනවා පිච්චෙනවා දඟලනවා කියලා අන්න එතකොට දැනගත්තා නම් මේ කායේ සංචේතන නිසා නැත්නම් මේක මම කියාගත්ත නිසා මගේ කියාගත්ත නිසා මගේ ආත්මේ කරගත්ත නිසා මෙතන වේදනාවක් එනවා. ඒකේ මේ වේදනාවක් නැහැ කියන හදන එක නෙවෙයි කියන්නේ තර්කේ පෙන්නනවා. ඊට ඉස්සෙල්ලා වේදනාවට ඉස්සෙල්ලා කය මම කියාගෙන ඕනේ වේදනාව කායික වේදනාවක් කරගන්න. එතකොට මේ කාය සංචේතනාව තියෙන තාක්කල් සුඛ දුක විඳිනවා. අපි හිතනද සැපත් නැති දුකත් නැති වේදනාවක් අඳුරගත්තයි කියලා. ඒතර කයක් තියෙනවා සංස්කාරක් තියෙනවා චේතනක් තියෙනවට දුකක් නැහැ. අදුක්කම සුඛ වේදනාව අඳුනගත්තට පස්සේ කය තුනයි කියලා ප්‍රශ්නකුත් නැහැ. චේතනා තුනට ප්‍රශ්නකුත් නැහැ. අදුක්කම සුඛ වේදනාවක් තියෙන්නේ. එතකොට අපි දුකක් හදා ගන්නවා කම්මැලි කියලා. නීරසයි කියලා. ඒකාකාරී කියලා. ඒක නිසා අපි සැප වේදනාවට පාටි දානවා. දුක් වේදනාවට දොස්තර ගාවට දුවනවා. අදුක්කම සුඛ වේදනාවට කියනවා භාවනා කරන්න බෑ කම්මැලිනේ. හරි ඒකාකාරී. හරිම නීරසයි කියලා අදුක්කම සුඛ වේදනා හැමීට අයින් කරනවා. වේදනාව. ඕනෙම එකක් ගත්තොත් ඒක විස්තර කරලා දෙන්න පුළුවන්. ඒක නිසා මේ අජත්ත සුඛ දුක්ඛ දෙක අපිට පහන්න මේකට මනාපමනාප කියලා කියනවා. මන මේ රුචි අරුචි කියලා කියනවා. සුඛ දුක්ඛ කියලා කියනවා. ওই දෙක පහළ වෙන්නේ අනිවාර්යයෙන්ම මේ කය මගේ කියාගෙන. ඒ කයෙත් අදුක්කම සුඛ වේදනා පිළිබඳ නොදැනුවත්කමේ අවිද්‍යාව අනිවාර්යම අවශ්‍යයි සැප දුක් දෙක අල්ලන්න. කවදාරි භාවනා කරුවොත් එන අපි 180ක් විතර ඉන්නේ අදුක්කම සුඛ වේදනා. සැපත් නැති දුකත් නැති එකේ ඒකට කම්මැලි කරලා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකල සැප දුක් දෙක විතරක් අරගෙන මේක මට සැප විතරක් තියලා දුක අයින් කළ දෙන්නේ කියන එක තමයි ආර්ථික විද්‍යාව උගන්වන්නේ. ඕනෙම විද්‍යාව උගන්වන ඉච්චා. ඉතින් බුදුරජාණන් කියනවා සැපත් විචාය දුකත් විචාය මේ අදුක්කම සුඛ වේදනා පොඩ්ඩක් අඳුරගනි. උකට කම්මැලිකම කියලා විශ් කරන්නේ නැතුව මේ කැක්කුම් පිපුරුන් නැති වෙලාව කියලා තේරුම් ගනි. ආන්න එතකොට තේනවා කය තිබුණත් සංචේතන තිබුණත් අදුක්කම සුඛ වේදනාවේ පෙළන ගැටේ නැහැ. දවසේ 100ට වැඩි වෙලාවක් ඉන්නේ ඒකේ. දන්නේ නැහැ. මොකද සතියේ නැහැ. ඊට පස්සේ වචී සංචේතන හේතු හිත දුඩමළු වෙනවා. විතක්ක ਵਿਚාර වශයෙන් දොඩමළු වෙනවා. ඒ දොඩමළු වෙච්ච ඒවා හිතලා කරනවා සමහරලාට. සමහරලාට <clears throat> ඉබේ සිද්ධ වෙනවා. හොඳට සලකලා බලපු බටහිර එකෙක් පොතක් ලියලා තියෙනවා. 95%ක්ම හිතවිලි හිතෙන දේවල්, හිතන දේවල් නෙවෙයි. ඒවා සංචේතනා නෙවෙයි. ඒවා අචේතනිකව සිදුවෙන දේවල්. ඇයි මේවට දුක් ගන්නේ? ඇයි අල්ලපු විතර ගෑනට ළමෙක් කම්පච්චා උඹට තේරෙන්නේ මොකද්ද? උඹ ගිහිල්ලා ගෑනිත් එක්ක බුදියාගෙන හිටියේ නැත්තම්. ඊ ගෑනි පිටමිනියෙක් එක්ක බුදියාපම හොත කසාද මිනිහෙක් එක්ක බුදියා උඹට තේරෙන්නේ මොකද්ද? අන්න ඒ වගේ මේ හිතේ වේසකම් කෙරෙන්නේ. ඒ වේදකම් වලට හම්බෙන දරුවන්ට අපි කනගාටු වෙනවයි කියලා කියන්නේ අපි මේ චේතනාපූර්වකව හිතනවා <clears throat> අචේතනිකව හිතනවා කියන දෙකවත් සතියට අහු වෙලා නැහැ. අඩු ගානේ ඕකේ පා අඩු ගානේ යෝගාවචරයට කියන බණ්ඩ හුස්මට හිත තියන්න කියලා. මේක හුස්ම ගන්නවද හුස්ම ගන්නවද කියලා තේරුම් ගන්නට දවස් 10 රිට්ටි 10ක් කරන්න වෙයි. ඒ තරමටම අපි දන්නේ හුස්ම ගන්නවද හුස්ම ගන්නවද කියලා. ගන්නනවා කියලා බලන්න ගියොත් ගන්නවා වෙයි. ගණ්ඩ පේනවත්තොත් ගැරිනවා ඉන්නවා. අපි කරන හැම දෙයක්ම කෙරුම නැහැ. කෙරුමක් ඉන්නවද කියලා බැලුවොත් කෙරුමයි. ද්‍රෙන්සේ සඳහන් කරනවා යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා මේ ඉබේ සිදුවෙන දෙයක් වෙනවද මඤ්ඤනා කරන්න ගියොත් ගිය පමණින් මේක වෙනස් දෙයක් වඩටපත් වෙනවා අපිට මේ වෙන දේ දිහා බලන්න ඉන්න බෑ වචී සංචේතනා කියලා ගත්තොත් එහෙම වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර ඒ විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අපි ඇතුළත දොඩමලුකම කියලා කියන්නේ. ඒක සිද්ධ වෙන දෙයක් තාක්කල් සංස්කරණයක් වෙන්නේ නැහැ. සංස්කරණ කියලා හිතාමතා කරන දෙන්නේ. සචේතනික කරන දෙන්නේ. කර්ම වෙන්නේ හිතලා මතක කරන එකනේ. ඉතින් මේ කණ්ඩ බොණ්ඩ දීලා නාවලා කරලා තියෙන මේ හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතනවා. කාගේ න්‍යාය පත්‍රයටද? කාගේ සුභ සිද්ධියටද? අනිවාර්යයෙන්ම තණ්හාමාන දිට්ඨි දිගේ දුවන්නේ අනිවාර්යයෙන්ම අහිත අසහනේ පිණිසයි වැඩ කරන්නේ. අපි මේකට අඩුපාඩු නැති වෙන්න කණ්ඩ දෙනවා. බොණ්ඩ දෙනවා. නාවනවා. හොඳ සුවපලස්සල නිදි කරවලා හිතනවා අනේ මේකම අයිත් එක්ක ඉන්නේ කියලා. සම්පූර්ණ කාගේදෝ න්‍යායපත්‍ය. හරියට මේ ප්‍රභාකරන්ගේ ගෝලියෝ ටික ගෙනල්ලා මේ කැබිනට් ඇමතිකමට දුර්තික දුන්නාම කොහොම හිටියද? ඒගොල්ලෝ ව්‍යවස්ථා හදයිද කොහොම? ආන්නේ වගේ තමයි. බුදුන්සේ සඳහන් බුදුන්සේ නේ මහායාන පොත්වල සඳහන් කරනවා. හැන්දෑවේ ගෙට එන හොරා මගේ පුතා කියලා වර්ධවගත්ත නාකියෙකුට මොනවා වෙයිද කියලා. ඡන්දතරක් නැහැ කියලා ගෙටේන හොරා වැරද්දවල තේරුම් ගන්නවා පුතයි කියලා. ඒ වගේ තමයි අපේ වචී සංචේතන අපි මේකේ හිතෙන හිතිලි දිහා බැලුවොත් කිසිම බයලජ්ජාවක් නැහැ. චේතනාවල කිසිම බයලජ්ජාවක් නැහැ. අපි කොච්චර සදාචාර සම්පන්න කටයුතු කරන්න ගියත් බයලජ්ජ නැති කඩප්පුලිනු කමනා දහපදුරා හිතවිලි එන එක නොවුනොත් පිස්සු වැදෙනවා ඒ විදියට හිතලා මේක ගොජේ එළියට ආවේ නැත්තම් පිස්සු වැදෙනවා ඔය කවදාද හිතන්නේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙමේ සංස්කරණය කරගන්න එපා ඉබේ එන හිතවිල්ල කෙලින්ම ගිල සත්පුරුෂයෙකුට කියන්නේ මට මෙන්න මෙහෙම දේවල් හිතෙනවා එතකොට මේ සත්පුරුෂයා කියාවි ඔය හිතෙද්දී උඹ ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරිද? ආ ඒක නම් පුළුවන්. ඔය හිතවිලි තියෙද්දී සක්මන් කරන බව දැනගන්න පුළුවන්ද? ඒක නම් පුළුවන්. එහෙනම් ඔය හිතවිලි තියෙන්න හරපන් ගණන් ගන්න බෑ. විදින බව දැනගනි. ඉඳගෙන ඉන්න බව දැනගනි. හුස්ම ගන්න බව දැනගනි. ඉති ওই දෙකෙන් ඔබ හුස්ම ගැන දැනගන්නා තාකල් සත්පුරුසයි හිතවිලි ගැන කතා කරන තාකල් අසත්පුරුසයි. හුස්ම ගැන කතා කරන තාකල් සද්ධර්මයේ හිතවිලි ගැන කතා කරන තාකල් අසද්ධර්මයේ. ඉතින් කාටද අපි කඩුව දෙන්නේ කාටද කොබුව දෙන්නේ? ඉතින් ඒ නිසා වචී සංස්කාර පිළිබඳව කල්පනා කරන්න ගියොත් අපි දෙන්නේගේ කිසිම වෙනසක් නැහැ. ඒකයි බුදුරජාණන් අපේ හිත දැකලා කතා කරන්නේ. උන්වහන්සේට තියෙන අපේ හිතමයි. අපි එක හිතින් ජීවත් වෙන්නේ කය වෙනස් වුණාට කියලා ඒ ගෝසිංග වනේ ඉන්න හාමුදුරුවෝ ටික බුදුරජාණන්සේ කියන බුදුරජාණන්සේ බොහොම සතුටක් ඇති වෙනවා. අපි තුන් දෙනා එක හිතින් කයෙන් වෙන් වුණාට අපි එක හිතින් ජීවත් වෙන්නේ අපිට තියෙන Brahmacharya විතරයි. වෙන මොනක්වත් නෑ අපේ අඩුපාඩුකම් සිද්ධ වෙනවා ඒ කයේ වෙනස්කම්. අපි එක හිතින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන්සේ ඊට ඉස්සෙල්ලා පාර්ලියට යන ගමනේ මේ සංඝයා ගැටිලා හිත එපා වෙලා යන ගමනේ තමයි ඔය ගෝසිංග වනයේට ගොඩ වෙන්නේ. ඉතින් තුන්නම කියන සංසාපේ නිකන් කවදාකවත් කතා කරන්නේ නැහැ. බරක් උස්සන්න තියෙනවා නම් මම බර ගැට ගහලා කට් කඩන්න කර තියලා ආ යන එන කෙනෙකුට පොඩ්ඩක් ඒක පෙන්නපුවා එයා ඇවිල්ලා කද්ද කද්දන්නට කර දෙනවා. අපි දෙන්න ගිහලා බර තිබ්බා ඉච්චරයි. අපි දෙන අනිවාර්යෙන් මචං මේකට කර ගහපන් මචං මොකුත් ඕනේ නැහැ මචං මචං ඕනේ නැහැ. කද්දන්නට කර තියෙනකොට අනිමිනිය දන්නවා. ඉච්චරයි. අපි හිතින් එකට ජීවත් වෙන්න කියලා ඕනම කෙනෙක් භාවනා කරුවොත් තේනවා මේ මිනිස්සු ඔක්කොගෙම හිත එකයි. නිසා කාටවත් වංචා කරන්න යන්න එපා. කරන්න බෑ. හැරෙනකොට අනික් මනුස්සයට තේරෙනවා මූ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. මොකද අනික් මනුස්සය ළඟ නැහැ නේ යා පිළිබඳව පූර්ව නිගමනය. භාවනා කරන කෙනෙක් ගාව තියාගන්නත් ඒවා. ඕන කෙනෙක් ආපුවම කියන්න දෙන්නේ මොකද ඒ කියමනෙන් යාට සාන්තියක් තියෙනවා. දැන් තේරුම් ගන්න මෙතන ලෙඩේ තියෙන්නේ ඇඟේ නෙවෙයි. හිතේ තියෙන්නේ ලෙඩේ තියෙන්නේ ඔළුවේ. හැබැයි මේ ඇඟට බෙහෙත් දුන්නාම ඔළුව තනිප වෙනවා. ඔය මේ බර්ටන් රසල් එංගලන්තයේ හොඳම දාර්ශනික හැබැයි ඌ කොළු කාර්යාලු. කොහමරි ලෝක දක්ෂයා. මු දවසක් ගිහිල්ලා දත් දතක් ගලවන්න ගියාට පස්සේ ලස්සන නර්ස් කෙනෙක්, නර්ස් කෙනෙක්, ඩෙන්ටිස් කෙනෙක් කතා කරගලු සර් කොයි දතද රිදෙන්නේ කියලා. මු කවලු රිදිල්ල තියෙනන් දරුවා මොලේ තමයි. ඒ උනාට දත ගලවපන් කිව්වා. ඌ බල්ලා නරක වෙච්ච දත ගලවපන් ඔළුවේ තමයි අමාරුව තියෙන්නේ දතේ නන් නෙවෙයි මම දන්නවා මම දාර්ශනිකයා හැබැයි දත ගලවලා දාපන් කියලා ඌ කොයි දතේ එකක්වත් හටගන්නේ ඔළුවේ ඔළුවේ එකක්ම තමයි දතේ එකක්ම හටගන්නේ ඉතින් ඒ නිසා දත ගලවපුවම සමානට ඔළුවේ සනීප වෙනවා ඔය මේ කල් කුමාර දිෂ්ටියට ඒ කෙල්ලෙකුට හොඳට කොණ්ඩේ වව ගත්ත කපුවෙක් කියලා කකුල පාගපුවාම දුෂ්ටි යනවා උදේ වෙනකන් ඉඳලා පාන්දර විතර වෙනකන් ඉඳලා කකුල පොඩ්ඩක් පාගලා පොඩ්ඩක් අත ගාපුවාම ඒක රණි කට්ටිය බුදිනේ toy බලන කට්ටිය පුතේ. අරුව කියලා විභූෂණ පාල දත් පාල මේ අර මෙන්න කළු කුමාර දිෂ්ටිය ගියා. ඌ දන්නවා ලෙඩේ මොකද්ද කියලා. අම්මත් දන්නවා. දැනගත්තට ඉතින් අර මාතරින් කට්ටඩේ කියලා වැඩේ කරන එකට හොඳයි නේ මිනිස්සුත් කැමති. කුලත් ටිකක් කාලා රෑට ඔය සිගරට් එකක් බීලා ඔය ටිකක් බීලා ඉන්නේ තොවිල යනවා. කපුවටත් ගාණක් හම්බ වෙනවා. වැඩේ තියෙන්නේ කොහෙද? කළු කුමාරි දිට්ටිය කියලා එකක් තියෙනවා දන්නවද? කොල්ලන්ට හැදෙන්නේ. මොහිනී ගැහුවයි කියලා කියන්නේ. මුදින් දන්නවනේ වයසේ ලෙඩේ. උගට කංකාරී තියෙනව නැත්තේ නෑ. ඔය කංකාරිය කොහෙද? ඔළුවේ තමයි වැඩේ තියෙන්නේ. ඒ නිසා හොඳට බලන්න මේ එන කල්පනා ටිකෙන් මම කවුද කියලා පේන. ඔකට වෙදකම් කෙරුවොත් මම කවුද කියලා දන්නේත් නෑ. දොස්තර කීයක් හරි හම්බ කරගන්න එක විතරයි කරන්නේ. කට්ටඩියක් හරි හම්බ කරන එක විතරයි කරන්නේ. ඒ නිසා කට්ටඩියත් අරන් දොස්තරලා බලන්න මොකක්ද මේ තියෙන්නේ? මට මේ නිතරම එන්නේ ලෙඩ හිතවිලි වගේ. ඒ හිතවිලි ටික වමහරන්න කර්මකාන් සුද්ධ කිරීම පස්සේ. ඔතන කවුන්සලින් කියලා කියන්නේ. ඔය තමයි උපදේශනය කියලා කියන්නේ. ෆ්‍රී ඇසෝසියේෂන් කියලා කියන්නේ. ඉතින් අපි මේකනේ කරන්නේ. අපි සාකච්ඡා කරනවා, අපි බණ කියනවා, අපි බුදුහාමරගේ සාකච්ඡා සූත්‍රයක් කරන කියනවා. ඔය කාටක් තියෙන එකම ලෙඩේ. ඔක්කොම තියෙන එකම හිත ඔකන තියෙන manussකම ඕක වසංගන්න යන්න එපා. වසංගන්න ගිය ගමන් අපි ওই ලෝක සාත්‍ර වලට අහු වෙනවා. වසංගන්න නැතුව හෙලි කරපු ගමන් බුදුහාමර කාට වෙන්න. අපි තථාගතත් වෙනවා. තථාගතයන් වහන්සේ සම්පූර්ණ සම්බන්ධ වෙනවා. හැබැයි එතන වංචාව තියෙන්න බෑ. අහිංසකම තියෙනවා. ඒ නිසා කමඨාන සුද්ධ කරන වෙලාවේදී මේ වචී සංස්කාර පිළිබඳව ගැඹුර තේරෙන්නේ පළවෙනි වතාවට විතක්ක ਵਿਚාර නතර කරන මට්ටමේ නෙවෙයි. අරමුණ සංසිඳුණාට පස්සේ ගොජේ එන්න වගේ තමන්ගේ හිතවිලි එහෙම නැත්නම් මේ ඊට දොඩමළු වෙන හැටි. එහෙම නැත්තම් කියනවනම් මනෝවිතක්ක කියලා කියනවා. මේ මනෝවිතක්ක එනකොට ඒක පුදුම විදිහට කොච්ච දාන්න පටන් ගන්නවා. බුදුජානනාංශය සඳහන් කරලා තිනවා කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදහම් බික්කු මනෝවිතක්කේ. ඒ වෙලාවට අතපය දික් කරන්න යන්න එපා. විතක්ක උඹ ක්‍රියාවත් කරනවා. උඹ විතක්කේ දිහා බලපන්. ඒ වෙලාවට ඉබ්බෙක් වගේ කට්ට අකුල ගනී. අනුූපණ්ඩ යන්න බෑ කියලා බලපන් මනෝවිතක්කයක් ඔබ දැන් හසුරවන්න හදනවා. ඒ මනෝවිතක්කෙට තියෙනවා තණ්හාමාන දිට්ඨි කියලා පදනම් තුනක්. ඒන් තුන වෙන මොනක්වත්ම නැහැ. බලපන් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ තෘෂ්ණාව දිගේ ක්‍රියාත්මක වෙන එකක්ද? දිට්ඨිය දිගේ ක්‍රියාත්මක වෙන එකක්ද? මාන්න දිගේ ක්‍රියාත්මක වෙන එකක්ද? ඕක ඇවිස්සීලා තියෙනවා බැලුවේ නැත්තම් බලන්නත් බෑ. වසංගන්නේ බෑ. හැබැයි ක්‍රියාවත් වෙන්න එපා. කයින් වචනෙන් ක්‍රියාවත් වෙන්න නැත්තම් කියනවනම් විචක්‍රමණේ කරන්න එපා. කිබ්බා වගේ අකුලගෙන ඒක හොඳට බලන්න මොකද තමන්ගේ අර එතකොට භාවනා කරමින් හිටපු අරමුණ සංසිඳිලා. කයත් පේන නොතෙන මට්ටමක එතකොට මනෝවිතක් ඇවිස්සෙනවා. තුවාලේ හොදලා බෙහෙත් දාන්න කිට් වෙනකොට වනමුකේ පාදපොන් රිදෙනවා වගේ. අන්නේ මනෝවිතක් බැලුවොත් පෙනේවි මගේ සුභසීතයට එන්නෙත් නෑ. මගේ මන අපිට එනේවත් නෙවෙයි. මට ආණ්ඩු මට්ටු කරන්නත් බෑ. මේක මේ සංසාරෙන් ගෙන අපේ එකක්. අම්මලා තාත්තලා අපිට දීපු අගයන් ආඩම්බරයන් ටික. සංස්කෘතිය අපිට දාපු වරදණ්ඩයක් මේකේ තියෙන්නේ. මට නෙමෙයි මේක අයිති. මේ පොදිය උසගෙන ඇවිද්දට මට අයිති ගන්න ඉතින් මොකටද මම විඳවන්නේ? බුද්ධ ශාසනයක් තියෙනවා. මේක හෙලි කරන්න ඕනේ කියලා වචී සංඛාර වාචා වාචාය සංඛාර වා හේතු බික්කවේ උපජ්ජති අජ්ජත්න වචී සංචේතන උපජ්ජති සෝක දුක්ඛං අජ්ජාත්තිකං රූප දුක්ඛං මේ වචන දොඩමළු වෙන්න ආරින්න දොඩමළු වෙන වෙලාවේදී මේ හේතු කරගෙන සංචේතනා බහල කරන්න යන්න එපා මට මේක වේවා මේක නොවේවා මම අරුව තමයි මේක කෙරුවේ මේකට උත්තරය අර ළඟයි තියෙන මොනක්වත් නැහැ මේක දිහා බලන්න බලන්න බලන්න මේක මේ මම කියාගත්තොත් සුඛ දුක්ඛ පහළ වෙනවා මේක මගේ වේදිකාවේ කවුදෝ නටන නාඩගමක් මා තුල කවුදෝ කරන න්‍යාය පත්‍රයක් ආණ්ඩුමට්ටු කරන්න බෑ. මට දැනගන්න පුළුවන් කියලා අලුතෙන් විතික්‍රමණය කරන්න තු උල්ලංඝනය කරන්න තු බලහින්න පුළුවන් නම් අපිට අර උපදින්න ඉඩ තියෙන කෙලෙස් නොඉපදවීමේ ශිල්පය අපි ඉගෙන ගන්න. ඊට පස්සේ තියෙනවා මනාව මනේවා uppajjati bhikkave මනෝ සංචේතනා හේතු සුඛ දුක්ඛං. අපි මනෝ මනසෙන් කිරණ දේවල් තියෙනවා. හිතෙන දේවල්. ඒ අතරමැද හිතන දේවල් තියෙනවා. අපි ශික්ෂාවෙන් හිතන දේවල් නතර කරනවා. හිතන දේවල් වලට රඟපාණ්ඩායි. රඟපාලා බලනවා මේ හිතන දේවල් වලට මම පශ්චාත්තාප වෙනවද? මේ අනුන්ගේ දරුවන්ට උපැන්න ධාතික ලියන්න හදනවද? එතන මේ මනස කියලා කියන්නේ මේ වගේ මට ආණ්ඩු කරන්න බැරි එකක්. මේකේ නේවාසිකයත් මම නෙවෙයි, විධායකයත් මම නෙවෙයි. වෙන අයිතිවාසිකමක් තියෙන කෙනෙකුත් නෙවෙයි මේ ඇතුලේ යන නාඩගමක් තියෙනවා නෑ කියන්න බෑ. නාඩගම දිහා පොඩ්ඩක් බලන්න. නිරීක්ෂක මට්ටමේ. බලනකොට පේනවා මනසේ ඇති වෙන මේ මනෝ සංචේතනා කියන දේවල් ඔක්කොගෙම සමානයි. ඇත්තරම කියන අවුරුදු 6 වෙනකන් නම් 100%ක්ම සමානයි. අවුරුදු 6න් පස්සේ මේ අපිට එක එක සංස්කෘති ඔලුවට දානවනේ. භාෂාවල් ඔලුවට දානවනේ. සදාචාර ඔලුවට දානවනේ. ලෝක විශ්යන් ඔලුවට දාන ඊට පස්සේ අපි ඔලුව අංජබජල් වෙනවා. ඔලුව ක්‍රේල් වෙනවා. ඊට පස්සේ අපිට දැන් තේරෙන්නේ පිටින් දාපේක මොකද්ද ඇතුලෙන් ආපේ මොකද්ද කියලා. නසත්‍ර උගන්නේ මහත්තයෙක් කියනවා. උප්පත්ති කේන්ද්‍රය කියලා එකක් තියෙනවලු ඊට පස්සේ ආරූඪ කේන්ද්‍රය කියලා තව එකක් තියෙනවා. ආරූඪ කේන්ද්‍රය කියලා නේ හැදිච්ච පරිසරය අනුව එයා ආරූඪ කරගත්ත දේ. ඇඳිනවයි කියලා තියන්නේ අපි. ඇඳගත්තට පස්සේ ඒක බලපානවා කේන්දරයට. හැබැයි උප්පත්ති කේන්දරයක් වෙනම තියෙනවා. උප්පත්ති කේන්දරය අවුරුදු 6න් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇඳගත් එකක් තියෙනවා. අපිට අම්මලා තාත්තලා අඳනවා. ඒ මහත්තයා අහනවා කවුද ඉස්සෙල්ලම අපිට අඳන්නේ කියලා. අම්මයි තාත්තයි ඒ ඇඳපු ඇඳිල්ලනේ දැන් ඉන්නේ දැන් හෙළුව දකින්නට බයයිනේ අපි. අපි උපදින්නේ හෙළුවෙන්. අවුරුදු 6ක් යනකම් අම්මට තාත්තට ලැජ්ජාවට අපේ ලිංගේ වැහුවට අපිට බය ලැජ්ජා තිබුණේ නැහැ. දැන් අපිට ඇඳුවේ කවුද ඉස්සලා ඊට පස්සේ ගුරුවරයා අඳනවා. ඊට පස්සේ පන්සලේ හාමුදුරුවෝ අඳනවා. අඳපන් ඊට පස්සේ ඇඳලා රඟපානවා. මතක නැහැ හෙළුවෙන් උපදින්නේ කියලා. හරි ඒක මාත් කියනවා අපේ අම්මා කිව්වලු මේ ගෑණියක් ගන්න ඕනේ මොකටද? අන්තිම කාලේ පිරිමි හෙළුවෙන් ඉන්නේ අර අමුත්ත එනකොට විලි වහන්න කවුරු හරි ගෑණි ළඟ ඉන්න ඕනේ කියලා. මැරෙන්න කෙටුනේ ඔක්කොම ඇඳුම් ගල්ලා විසිකොල්ල දාන. ඒකයි ඔය කරුල කම්බරේට ගෙනියන්නේ. ගෙදර ගෑණි ඉන්න ඕනේ පරණ සාරුවක්වත් ගෙනලා දාහන්න අර පේන්න ඕනේ නැති තැන්වල මොකද ගෑණි මැරෙන්න පස්සේ පින්හට පස්සේ ගෑණි ගන්නේ සාමාන්‍ය වයස අඩු. Tamange උරිස්ස මට්ටමට ඉන්න ඕනේ ගෑණි. උළුවට උරින් යන ගෑනු ගන්න එපා. අලිම කරදරයි. ඊට පස්සේ මැරෙන කලින්. ඒත් ඒක හෙලියෙන් එනකොට අපිට සිද්ධ වෙනවා විලි වහන්න. ඊට වැඩි වේදි ගෑනි විලි වහක් දානයි. ඉතින් උප්පත්ති දාලෙන් තමයි මැරෙන්නේ අපි. මැරෙන්න ගියාම මේ ඔක්කොම මතක නැති වෙනවා. මේ මොන කුණු හරපයක්ද මේ ඇඳුම් ඇඳගෙන කරන්නේ කියලා. ශිෂ්ටාචාරය කියලා. මතක නැහැ අපිට නිකමට හොමින්ද ඇඳුම් නැති එක හිතන්න බෑ. සි ලැජ්ජාවක් හිතෙනවා. බුදුහාමරෝ කියනවා කුරුළු වැද්දා කැලේ ඉන්න හෙළුවෙල්ලු. ඉතින් කවුරු හරි ශිෂ්ට මිනිස්සෙක් එනවා දකින්නකොට ඌ විජහාට පඳුරක් අතට හැංගෙනවා කියලා. ධන පඳුරක් අස්සෙන් හැංගුණාට හෙළුව වැහෙනවද කියලා උදාහරණයක්. ඒ 100ක් ඇඳගෙන හිටියත් හෙළුව හෙළුවමයි. අපිට ඒක කල්පනා කිරීම අමෘතයක් වෙලා. ප්‍රകൃතිය අමතර වෙලා නැහැ. අපි මේ යුරෝපීය ඇඳුමක් අඳිනවද, ටයි කෝට් අඳිනවද, රෙදි කෝට් අඳිනවද කියන එකෙන් ඔළුවට පනාව ගහනවද නැද්ද කියන එකෙන් අඳගෙන තියෙන ඇඳිල්ල කොච්චරද කියනවනම් හෙළුව අසભ્ય දෙයක් වෙලා අපටත්. එකෙක්කත් ඔය කොච්චර දෙල්ලම් කරුවත් ඇඳුමක් ඇඳගෙන ඉපදිලා දැකලා තියෙනවද? සුන්නත්ති කරපු තම්බියෙක් දැකලා තියෙනවද උප්පත්තියේ? නෑ ඉපදුනාට පස්සේ සුන්නත්ති කරන්නේ. බෞතිස්ම කරලා ඉපදිච්ච එකෙක් දැකලා තියෙනවද? නෑ ඉපදුනාට පස්සේ බෞතිස්ම කරන්නේ. මේ කුණු වර්ප ඊට පස්සේ කොච්චර අඳිනවද කියලා තේරුම් ගන්න මට කියනවා මනෝ සංචේතනා කියලා. අපි කොහෙද මේ ඉන්නේ? අපි කාටද මේ රඟපාන්නේ? අපි මේ කවුරු කවුද ප්‍රේක්ෂකයෝ? කවුද මේ නළුවේ රංගනළුවේ අධ්‍යක්ෂකයා? කවුද මේ තිර සංඥා තිර නාටකය හදන්නේ? කවුද මේ ලයිට් ફોකසින් හදන්නේ? කොහෙද අපි ඉන්නේ? චරිත කීයක් රඟපානවද? කොච්චරක් අපට ගෙවනවද? කොච්චර තාත්විකව රඟපාන්න උත්සාහ කරනවද? මනෝ සංචේතනා වේදිකාව රඟපාන නළුවෙක් වාගේ නිලියක් වාගේ විවිධ රඟපෑම් රඟපාගෙන ඉන්නවා. ඒ නිසා බුදුන්ස් කියනවා පටිසල්ලානා පටිසල්ලානේට යන්න කවුරුත් නැති රහස් ස්ථානයකට යන්න. කැලේට යන්න. ගහක් මුලකට යන්න. ශූන්‍යාකාරයට ගිහිල්ලා ඔබ තනිබයක්. ඒකම බයයි. මොකද මේ රංගපාල රංගපාල රංගපාල චිය කරන කට්ටිය නැත්තම් වේදිකාවේ නිකන් ඉඳලා වැඩක් නැහැ. අඳපු ඇඳිල්ලේ වගේ තේරුම් අරගන්න පොඩ්ඩක් බලන්න. ඒ නිසා අපිට දෙන දඬුවම මොකක්ද දන්නද මිනී මරපුවාම? කරුල කාමරට දාලා දවස් හතක් තියෙනවා මැරෙනවා. අපිට මේ ඇඳුම් ඇඳපුවා නෑ. ඒකට රම්බුනාම නෑ. තව දවස් හතකින් තෝ එල්ලලා මරනවා. ඒ කණ්ඩ දුන්නත් කණ්ඩත් බෑ, බොණ්ඩ දුන්නට බොණ්ඩත් බෑ. කරුල. නමුත් භාවනා කරපු එකට දවස් හතක් හම්බුනොත් එimhe කරුලේ ෂෝක් එකට උ ගිහිල්ලා භාවනා කරා. පරණ කරු පිනකට මට භාවනා කරන තැනක් හම්බුනා වගේ. ඒ නිසා මනෝ සංචේතනවල අපි ඇඳලා තියෙන එක දකින්න සමාජයේ ඉන්නමත් ඕනයි. මේ තරමටම සමාජයේ විසින් දෙන ලනු කණ්ඩ යන්න එපා. ඒකට මනුස්සකමට මොකද වෙන්නේ? අපි මේ ඇඳිල්ලට නෙමේ හදන්නේ බුදුන්ස් කියන මම මේ සේරම ඉක්මවලා ඉන්නේ කියලා. යන් සංස්කාරකින් තථාගත තද යාය සංඛාරා තථාගත උපඤ්ඤය පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය තාසා තථාගතස්ස පහීනාව මට මොන ඇඳුම් අඳින්න හැදුවත් මොන දේ කරත් මේකකින්වත් මම තථාගත භාවය උඹලා දකින්න බෑ සිතාත කුමාරය උපදිනකොට අග්ගෝ අමස්මි සෙට්ටෝ අමස්මි කියනට රෙද්දක් ඇඳලා තියෙනවා දැකලා තියෙනද වෙසක් කාඩ්වල සිද්ධාතු කුමාර රෙද්දක් ඇඳලා තියෙනවා උප්පත්ති ගමන් රෙද්දක් තියෙනවා ඒ අර වෙසක් කාඩ් එක අඳින කාට ලැජ්ජාවට සිද්ධාතු කුමාරට රෙද්දක් අඳිනවා ඒ තරමටම බුදුහාමුදුරන්ට අපි සංස්කරණය කරන්න හදනවා. ඒ බුදුහාමුදුරන් වෙලා නැහැ. ඒකට සිද්ධාර්ථ කුමාරයා. ඒකට සංස්කරණය කරන්න හදනවා. ඒ නිසා අපි ඇඳලා තියෙන ඇඳිල්ල, රංගපාන රංගපෑවිල්ල, අනුන් එක එකටට සින්දු වලට ගායනා කරන හැටි දිහා බලනකොට કોઈ චිත්තක්ෂණේද අපි රංගපෑම නැත්තේ බලන්න සති චිත්තක්ෂණේ විතරයි. සති චිත්තක්ෂණේ තථාගතයි. සති චිත්තක්ෂණයට සංස්කාර නැහැ. සංස්කාරය තියෙනවා කවදාකවත් ඒකට සතිය කියන්නේ නැහැ. ඒ කොච්චර ලේසිද ගන්න පුළුවන් බලන්න ඒකට අපේ හිත කොච්චර බීතිකාවක් තියෙනවද කියලා බලන්න ඒකට කැමති නැති කතියක්. ඒ නිසා භාවනා කරනකොට මේ කච්චි වචී සංඛාර, කාය සංඛාර, චිත්ත සංඛාර වගේම ඒ කාය සංචේතන, වචී සංචේතන, මනෝ සංචේතන කියලා සංස්කාර කියන වචයෙන් වෙන ස්වරූපෙට ඉදිරිපත් කරනවා. ඒක දකින්න නම් හිතාමතා කරන දේ නැතුව ඉබේ සිද්ධ වෙන දේ දිහා බලා සිටීම කියනවා මේක තමයි විපස්සනා කරනවා කියන්නේ. මේකට යතුරු තමයි සතිය කියලා කියන්නේ. ඒක ලේසි නෑ. ඒ තරම්ම රංගපාලා පුරුදු වෙච්ච අපට අර රංගපාන්න නැතුව ඉන්න බෑ. අපි හිතන්නේ ඊතරම් වේදිකාවෙ ඉන්නේ කියලා. ඉතින් අපි කවදද වේදිකාවෙන් බහින්නේ? අපි කවදද මේ manussකම දන්නේ? අපි කවදද මේ ස්වභාව දෙයට මේ ස්වභාව සංසිද්ධියට ඉඩ තියන්නේ? කරගන්න වෙලාවක් නැහැ පැය 24න් වගකීම්. යුතුයකම්. අරවත මේ කටයුතු. ඒ නිසා අපිට එහෙම විනාඩි 5ක් 10ක්වත් නැත්තම් ඒක බරපතල වැඩ ඇති සිර දඬුවමක් වගේ. ඒ නිසා උත්සාහකරනද මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වශයෙන් අපි ගියා සුමාන ඉගෙන ගත්ත දේ කාය සංචේතන වචී සංචේතන මනෝ සංචේතන වශයෙන් හැරෙන චේතනා හම් බික්කවේ කම්මං වදාමි කියන එකට දාන්න. හිතුවොත් කර්ම. හිතුවොත් ගවන්න. අචේතනිකව සිදුවෙන සියල්ලම හරිම පිවිතුරුයි, හරිම තථාගතයි, හරිම සුන්දරයි ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එදාට manussකම එනවා. ඒ නිසා අපි මේ භාවනා කරලා කරලා තථාගත වෙනකොට මනුස්සකම එනවා. බුදුන්සේ එකයි කියනවා ගාන්ධාරුවෙක් නෙවෙයි, බ්‍රහ්මෙක් නෙවෙයි, දෙවියෙක් නෙවෙයි, මනුස්සෙක් කියලා. අමෝරාවෙන් බුදුහාමර මොකද මේ කියන්නේ? උඹලත් මනුස්සය, උඹලට දැන් මතක නැහැ. කරුණාකල මනුස්සෙක් වෙලා. මනුස්සෙක් වුණාට පස්සේ ඔක්කොම අර මනුස්ස තත්ත්වයට අවශ්‍ය අහිංසකම සප මේ මේ ඥාන ඥාන කියලා කියන්නේ උපාදි ඥාන නෙවෙයි. දැනුම ඉන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට මේ තියෙන தত্ত্বගත වීම සංස්කාර කියලා හිතන්න. தত্ত্বගත වීමෙන් අයින් වෙලා ලබන මේ සති චිත්තක්ෂණය විසංඛාරයි කියලා හිතනද නැත්නම් ඒක එක චිත්තක්ෂණ ලැබුණට හම්බෙන්නේ කොට කාලයක් පුරුදු කරලා කරලා කරලා කරලා මේ සංස්කාර අතර විසංඛාරගත කිරීමට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මේ විෂම ලෝකේ සමහිත ප්‍රතිකරන්න උත්සාහ කරන්න කියලා. ඉතින් ඒ සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සජෝරි ඉවර කරන ඉස්සෙල්ලා කාටද ප්‍රශ්න විචාරාත්මක ස්වරූපයෙන් තම ධර්ම සාකච්ඡාක ස්වරූපයෙන් ප්‍රශ්න ප්‍රකාශන හෝ මාතෘකා තියෙනවා කතා කරන්න අපි එකට පොඩි වෙලාවක් ගනිමු විශේෂයක් නැත්නම් අපි ඒත්තාවතා සාධිගතා සජ්ජහනා කිරීමේ සතිವಾರේ සමාප්ත කරන්න බලාපොරොත්තු දිහා බලන්න පුළුවන්. බලන්න ඉන්නකොට දැන් මම ඉස්සෝ මගේ අමුදාසර නිවිලක් ඒක මට දැනෙන්නේ කපාක් ගන්න ගන්න දැනකට යනවා. වැටෙනවා. නොදන්න දැනකට වැටෙනවා. එතන ඉන්න සෑහලනවා. නමුත් මට එතක වැටෙන එක සුනිවිලෙන් සමානුකූලව මට ඒක අල්ලන්න බෑ සම්මත. මම සම්මත විස්තර ප්‍රතිසරම් තියෙනවා සම්මත වලින් කන්න සතිය නැත්නම් ප්‍රශ්නයක් කියලා. මම ඒක ලෑස්තිලා ඉල උත්සාහ කරා ගොඩක් සැරයක්. ඒත් අමාරුයි අල්ලන්න මම එකපාරට පෙන්න වැටෙනවා. ඒ ප්‍රමාණිකෝල මට ඒක දැක්කම වැයසම වෙනවා. නමුත් ඒ මොනවාක්වත් දන්නේ නැති තැන ඉඳලා ආය ආනාපානට ඇති වෙන තැන තේරෙනවානේ. ඒක තේරෙනවා. එච්චරින් එතනින් තමයි අල්ලන්නේ. ඔය ඒකට පන්නස් ඒක නෑ නෑ ඒක ඒක තමයි પરමාර්ථය. නමුත් අපිට නොදැනෙන තැන හිටියට නොදැනෙන තැන ඉන්න බව දැනගැනීමේ හැකියාවක් මනසට නැහැ. නොදැන තැන මොනවාරි කුණු කන්දලයක් වැටිච්ච ගමන් ඔන්න සද්දයක් ආවා. ඔන්න හිතවිල්ලක් ආවා. ඔන්න ආනපානිය ආවයි කියලා දැනීම එන තැන පේනවනේ. ඒක කම්පණයකින් එන්නේ. එතනින් තමයි අල්ලන්නේ. අපි ටික අල්ලන්න බැරි එකට අපි වෛර කරන නිසා. පශ්චාත්තාප වෙන නිසා. බුදුරජාණන් සාරිපුත්‍ර සාන්ති කියනවා හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙච්ච එකට කවදාකවත් හිත නැවත ගෙදර එනකොට ඒක දිහා සාදරව බලන්න බෑ. එසා ලොකු දෘෂ්ටියක් අවශ්‍යයි. හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඒකට කොරස් කටේවත් අත දාගන්න බෑ. පළච්චාවයි. මම කියලා නෙවෙයි යන්නේ. උඹ නැවත ගෙදර එන එක පොඩ්ඩක් බලපන්. ඒතරට බලපන් කලබල නොවී බලන්න පුළුවන් කතිය. ඒකට වැඩ දෙකක් වෙනවා. එකක් පිට ගියයි කියලා පශ්චාත්තාප නොවෙන්න. දෙක නැවත එන එක බැලිල්ලෙන් තමයි වැඩේ පටන් ගන්න කියන එක දැනගන්න ඕනේ. එතකොට 1 2 3 කියන එකෙන් තුනෙන් අල්ලන්නේ මෙතන. තුනෙන් අල්ලුවාට පස්සේ පේනවා මේ මොනකන් නැති තැන ඉඳදී ඒකේ ඉන්න බව දැනගැනීමේ ශක්තියක් නැහැ. ඒක දැනගන්න පුළුවන් ඉන්නේ කලබල වෙච්ච වෙලාවේ. ඒ නිසා කලබල වීම මේ නැති බව දැනගන්න උපකරණයක්. මේ කරදරයක් නෙමෙයි. ඒකට වැටෙන තරම් නම් බෑ සම්මත. නෑ වැටෙන තරම් නම් ප්‍රශ්නයක් එන්නේ නෑ. මෙතන අල්ලන්න බැන්න සිද්ධි දෙකක් නැහැ නේද? එකමනේ ගලනේ තියෙන්නේ. මේකේ පැහැදිලි වෙනසක් තියෙනවා. මොනවාක්වත් නැත්නම් ඒක පාට ගැසිලා එනකොට ඒක හැපෙන තැන නිසා තමයි ප්‍රශ්නේ අහන්න පදනම යන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහන්න බෑ. අපි පාරේ කොහොමත් හරවන්නේ නැතුව ගෙලිම ගියා නම් ආපහු කොහොමද පාට ගන්න කියලා ප්‍රශ්නයක් නැහැ. අපි පිට ගිහිල්ලා නැහැ. ඒක ඇත්ත. නමුත් ඒක මේ අල්ලන ක්‍රමයේ වෙනස්. අල්ලන්නේ නැවත හිත පැමිණෙන තැනින් තමයි අල්ලන්නේ. ඒකට කියනවා රෙසිලියන්ස් කියලා. ඒකට කියනවා රිට්‍රොස්පෙක්ට් ඉන්ටරොසෙප්ෂන් කියලා. ඒ පිට ගිය ගමන එක පාට කැපිලා ආයේ ඉඳ හිටපු තැනට එනවා. ඒක අපේ අපේ මනසේ ඉන්බිල්ට් සිස්ටම් එකක් ඒක. පිට යනවා නන්නත්තර වෙලා ඒක තැනකදී කොහේ හරි self awareness එකක් ඇවිල්ලා ආපහු ගෙනල්ලා හිටවනවා. අන්න මේ එන ගමන බලන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. තිරසනෙකුට ඒක දකින්න බෑ. වෙනවා. එයා දන්නේ නැහැ. එයාට මේ මනස ඉවෝල්ව් වෙලා නැහැ ඉතින්. දැන් resilience check කරන්න පුළුවන් functional MRI scan එකට දාලා ට්‍රක් එක යන ගමන් ට්‍රක් එක කඩලා ආපහු ට්‍රක් එකට වැටෙන්න කොච්චර වෙලා යනවද කියලා කොහොමද නර්වස් වැඩ කරන්නේ කියලා. ඒක ස්ටේජස් දෙකක් අල්ලලා තියෙනවා. ඉතින් ඒක ආපහු එන ගමන අල්ලන්නේ. එතකොට එයා කලබලයක් කවලියක් වෙච්චාම නැවත ප්‍රകൃති තත්ත්වයටපත් වෙන්න කොච්චර වෙලා යනවද? රූප බලමින් හිටපු එකන අහන්න ගියයි කියන්නේ. ඇහිල්ල නැත කරලා ආය රූප බලන්නෙක් බාටපත් වෙලා කොච්චර ඉක්මනට ඇවිල්ලා තැම්පත් වෙන්න පුළුවන්. ඒක තමයි තලසුණා කරන කියන්නේ. රූපය බහන වෙලාවේ ශබ්ද නැහැ හෙන එක නෙවෙයි තලතුණක් ගන්න. ශබ්ද නාල පිටක නොවැළෙනකත් නෙවෙයි තලතුණක් ගන්න. පිට ගිහිල්ලා ආපහු රූප බලන තැනට ඇවිල්ලා මම මං හිතේ රූප බලමින් ශබ්දයක් ඇහුවා ආපහු ආවා. දැන් මට අර ගමන කරගෙන යන්න පුළුවන්. නිවන් දැකලා. අපිට බැරි අයියෝ මෙච්චර රූප වලින් හිතුන් මගේ හිත නන්නත්තරලා සද්ද අහන්න ගියානේ කියලා පශ්චාත්තාප වෙනවනේ. කොරස් කටේවත් අත දා ගන්න බැරි සාල්විත සාන්ත කියනවා. පමාදේන කම්පතිටි සති බලම් පමා වුණයි කියලා කම්ප වෙන්න එපා දරුවා. කම්පා වුණොත් මොකක්වත් කරගන්න බෑ. අම්බ හොඳ නරක පස්සේ බලමු. දැන් ගිය ගිය ගමන පැත්තේ අප ගෙදර අපේලා බලමු. මේක හරි ෂෝක් එකකට තේරෙනවා මේ හිර කඳ උරු ඉන්න අයට. උන්ට කියපු ගමන් පට ගන්න කොට අල්ලන. නැත්නම් මේ අවුරුදු 5ට 6ට අර පොඩි ළමයෙකුට කිව්වහම උන් පැහැදිලිව කියනවා භාවනා කරන ඉස්සන් සද්දයක් ආවම මම දන්නේ ඒක සද්දයක් කියලා මොකද කුරුළු සද්දයක් නේ. එතකොට මට තේරෙනවා සතිය නැහැ කියලා මම ආපහු ආව ආනපාන. එතකොට මේ හුස්ම නැහයි වදින බව දන්න නිසා මම දන්නවා ආපහු ආවයි. ඒක ඉවරනේ. කුරුළු සද්ද වෙනසක් නැහැ. කුරුළු සද්ද අරමුණ වෙලා විතරයි තියෙන්නේ. අපිට ඔගේ ඉසాత බඳන නරන දෙයක් නැහැ නේ. අයියෝ ආනපාන කරනවා. අයියෝ කෙලස් පහල වුණා. මොකක්වත් නැහැ. අන්නේ වගේ ඒ ගියේ එක පිළිබඳව සංසිද්ධියට මත් වෙන්නේ නැතුව සංසිද්ධිය වාර්තා කරන්න පුළුවන් නම් නිකන් කමෙන්ටේටර් කෙනෙක් වශයෙන් අපි සංසිද්ධියට මත් වෙලා නැහැ ඒක. ඊට පස්සේ අපිට දවසක තේරෙනවා පැදුරටත් නොකිය කොහොමද රූප බලමින් ඉඳලා සද්දෙට ගියේ. ඒකයි ගන්නේ සද්දේ ඉඳලා රූපෙට ආපු දැනල්ලිල්ල. නැත්නම් ආනපාන ඉඳලා පිටිකීතේ ඉඳලා නැත්නම් ආනපානට එන එක අල්ලන්න පුළුවන් නම් ඒක ඉම්ම දක්ෂයි පොඩි යෝගී. හැබැයි හරියට ටක්කෙට කියලා දෙන්නවා. ටක්කෙට කියලා දෙන්නවා. එවිදිනකොට හිතවිලි නැදම හිතවිලි තියෙද්දි එවිදිනව බලන්න බැරිද? පුළුවන්. සමහරවිට ඒ වුණාට හරියට යනවා හිතවිලි දෙකම නැහැ. හිතවිලි ඉඳලා ආපහු ආවේ හිතලද ඉබේද? කියන්නේ නැහැ. හිතවිලි ඉඳලා ආපහු සක්මනට එනකොට ආවේ මම හිතලා ගෙනාවද ඉබේ සිද්ධ වුණාද? දුවට බලන්න ඉබේ සිද්ධ වෙන්නේ. එතකොට සක්මනේ ඉඳලා හිතට එන එක ඒ ආලෝකයෙන් තමයි පස්සේ පේන්නේ. ඒ සම්පජඤ්ඤය හරහා. ඉතල සම්පජඤ්ඤය ඇති කරන පිටගියේක gedara එන වෙලාව. මම කියන්නේ නිවස බලා ආපසු පැමිණෙන ගමන විස්තර කරන්න පුළුවන් ලෝක සාහිත්‍ය හොඳ මේක. එක්කෙත් දෙන්නේ නවකතා ලියලා තියෙනවා මේ වෙනකොට පිට ගිය තැන ඉඳලා ආපහු එන තැනට සූත්‍ර බුදුන්සේගේ සූත්‍ර වාය පිට ගිය තැන ඉඳලා ආපහු එන එක ඔය ජොනතන් ලිවින්ස්ටන් සීගල් එකේ එක තැනක ලියනවා ඌ ගිහිල්ලා සම්පූර්ණ අමුතු අත්දැකීමක් ලැබලා ආයෙත් තමගේ ගෝත්‍රයට එනවා එයා දන්න හොඳට මට බයිනවා පිස්සයි කියලා බයිනවා පිහට්ටයි කියලා බයිනවා ගෝත්‍රේ නායකත්වයේ හම්බෙන්න තියෙන කොල්ල මේ ගිහිල්ලා පිස්සු කෙලින්නේ කියන්නේ භාවනා කරනවා කියලා ਉਹ කියන්නේ පියාඹන් ඉගෙන ගන්න. ඒකල අප වෙනකොට කෙන කොච්චර බැන්නත් මම මගේ ගෝත්‍රයට මේ කියලා දෙන්න එපායි. කියලා අප වෙනවා. අවිල්ල පිනිච්ච පස්සේ අර මිනිස්සු විප්ලව කරනවා. කඩප්පුලිය ගිහිල්ලා අමාරු වෙట్లా ආවා අපේ අපේ ළඟට කියලා. ඒත් කකුල කැරිච්ච එක සීගල් කෙනෙක් උලඟට එනවා. මූ හරි ඇති කියලා. අන්න ඒ වගේ නිවස් නැවත නිවස කල ආපහු එන ගමන අල්ලන්න. ඒකට නිවසින් පිටවෙන එක අල්ලන්න පුළුවන්. දැයි අපි එහෙනම් ittavata chadi gata sajjana කිරීමෙන්